අවස්ථයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි නිවාසික උපාසක මහතු සම්බන්ධ කරන අපි ඊසන් වහන්සේ හැමදාම නැත්නම් නිතිපතා සතිපතා මේ වගේ බ්‍රහස්පතින්දට එකතු වෙන ධර්ම දේශනාවක් සඳහා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙනවා සම්මත වර්ෂයෙන් 2014 මාර්තු මාසේ 27 වෙනිදා. ඉතින් අපි ධර්ම දේශනාවට සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 අපි මේ වෙනකොට ඒකේ 18ක් ඉවම් කරලා තියෙනවා කියලයි නිවැරදි කරගන්න තියෙන්නේ අපි ගිය පාර මතක් කරගත්තේ 17ක් ගෙවම් කරලා තියෙනවා කියලයි 18ක් ගෙවම් කරලා තියෙනවා. අපි කියන්නේ 19 වෙනි දේශනාවලිය 19 වෙනි දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මාර්තු මාසේ 27 වෙනිදා වෙනකොට. ඉතින් මේ වෙනකොට අපි මේ පැය 18 කාලය තුල මේ සූත්‍රය දැයින මැද මැදකට ඇවිල්ලා තියෙනවා. මුලක් ගෙවම් කරලා තියෙනවා. ඉතින් මේ දේශනාවට සම්බන්ධ වෙච්ච නැති ඇත්තන්ගේ කෙටි දැන ගැනීම සඳහා මතක් කළොත් මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම පංච උපාදානස්කන්ධයන්ගේ සංඥාස්කන්ධය පිළිබඳවයි දිගහැරෙන්නේ විස්තර වෙන්නේ. ඒකට හේතුව සරුවචනාංශේ තමන්ගේ ආශ්‍රමයට වැඩි වෙලාවේදී මේ පොට්ටපාද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයා සරුවචනන්ගේ විමසනවා අභිසඤ්ඤා නිරෝධ කියන මාතෘකාව. ඉතින් අபிසඤ්ඤා නිරෝධය විස්තර කරන්නයි මේ සූත්‍රය දිගහැරෙන්නේ. ඒ සඳහා සර්වචන් වහන්සේ මේ වෙනකොට භාවනාව දක්වාම අபிසඤ්ඤා නිරෝධය සඳහා නැත්නම් සංඥා ස්කන්ධය ගෙවන් කිරීම සඳහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් දිනු කරගෙන ඇවිල්ලා ඒ ප්‍රඥා ශික්ෂා වශයෙන් කෙනෙක් Taman තුල තියෙන Taman පුරුදු කරගෙන තියෙන ඒ සංඥාවෙන් ගැලවෙන හැටි සංඥා බර බිම තියෙන හැටි සංඥා දුක අයින් කරගන්න හැටි මේ සූත්‍රය මොකක් විස්තරයිතෝ දේශනා වෙනවා නමුත් දීර්ඝ සූත්‍රයක් සාමාන්‍ය කියවන්න පෙළඹෙන සූත්‍රයක් නෙවෙයි විශාල වශයෙන් මේකෙදී දැන් මේ වෙනකොට ගෙවම් කරලා තිබුණාට සීලය පිළිබඳවයි ගොඩක් විස්තර වෙන්නේ. දැන් ඒක විස්තර කරගෙන දැන් යනවා ක්‍රමයේ සමාධි ප්‍රත්‍යා ශික්ෂාවලට. ඉතින් ඒකේ සංඥා මාතෘකා කරන තිබුණට මේ පොට්ටපාත පරිබ්‍රාජකයා සර්වචනාංශ විවිධ මාතෘකාවලට යොමු කරනවා. යොමු කෙරෙව්වට මොකද මූලිකම ප්‍රශ්න තමයි යාගේ අභිසඤ්ඤා නිරෝධය. ඉතින් සර්වචනාංශේ මේ පොට්ටපාත පරිබ්‍රාජකයාගේ අතුරු පාරවල් යන ප්‍රශ්න කපා හැරලා නිෂිමකට දාලා සර්වචනාංශේ පොට්ටපාද පරිබ්‍රාජකයා පාවිච්චි කරපුම ක්‍රම තුනකට අපි මේ මම එහෙම නැත්නම් මේ ආත්මය එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය හඳුනා ගන්න හැටි, සලකුණු තබා ගන්න හැටි, ඒ සලකුණු අනුව නැවත නැතික හඳුනා ගන්න හැටි තුනකට විස්තර කරනවා. නිවන් දක්නා තෙක් පෘථග්ජනෙක් ඉහළට යද්දී ඒ තමන්ගේ ආත්ම භාවය තුන් ආකාරයක හඳුනා ගන්නවා. ඒ තුන් ආකාරම ਸਰවඥාන්සේ මෙතනදී සාකච්ඡා කරනවා. හරියට ඒවා ඇත්තයි වගේ. නමුත් ඒවා සාකච්ඡා කරන්නේ ගෙදර ගිහිල්ලා කරඬුක තැම්පත් කරලා බැඳ බැඳ ඉන්න නෙවෙයි ඒක තීරුම් අරගෙන ඒ බර බිම තියන්නයි ඒකෙන් ගැලවෙන්නයි ඒ ගැලවීම සඳහාත් ඒ ඒ ආත්ම භාව ඒ ඒ පාටලවිලි නැත්තම් ඒ මිත්‍යා දෘෂ්ටි හොඳට අඳුර ගන්නවට වෛර කරලා බෑ ඒක අමාරුයි බෞද්ධයාට. මොකද බෞද්ධයා දකින්නකොට මේවට වෛර කරනවා. ඒව ඒව නැති කරන්න හදනවා. ඉතින් කවදාකවත් එයාට ඒ ආත්ම භාවයේ පහර නපුර වළක්වන්න බෑ. ඒ නිසා ආත්ම භාවයේ ඉස්සලා හොඳට අඳුර ගන්න එක නපුරු සතා තමයි. නපුරු සර්පෙක් බෙහෙත් කළා වැඩක් නැහැ සර්පය අඳුරන්නේ නේද. ඒ නිසා සර්පයෝ විද්දු සර්පයෝ ඇති කරනවා. පෙන්නඳ මේක පොළඟා මේක ගැහුවොත් මේ ශ්ලේෂ්මල පටලවට වදින්නේ. මේක නයා මේක ගැහුවොත් ස්නායු වලට වදින්නේ. මෙහෙම කියලා සත්‍යෝ අඳුන ගන්න ඕනේ. ඉතින් එවනත සතා දකින්නට බය වෙන්න කියම සතා ගහන්න ඕනේ නිකන් මරනවා. ඒ වගේ තමයි මේ සිංහලයා බෞද්ධයා මෝඩයා හිතන අපිට ආත්ම භාවයක් නැහැ අපි අනාත්මවාදී දන්න අපි මිත්‍යා දෘෂ්ටිකයි කිය. නමුත් එයාට ඒ නිසා තමන් බැඳිලා තියෙන තමන් අහුවෙලා තියෙන ආත්මය නැත්නම් ආත්ම ගැටේ ඒ බර දැක ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොකද හේතුව ඒකට පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කිරීමම සංඥා පටලවා ගැනීම. සර්වඥාන්සේම පිළිකුල් කරලා නෙවෙයි ආත්මේ නසන්නේ යාළු වෙලා. යාළුවාට පස්සේ බෙල්ල කපන්න ලේසි. ඕන කෙනෙක්ගේ බෙල්ල කපන්න ඕන යාළු වෙනවා. ඒක තමයි අපේ යාළුවා අට කරගෙන ඉන්නේ අපි. වෙන මොකටවත් නෙවෙයි බෙල්ල කපන්න තමයි. ආයේ වෙන මොකකටවත් නෙවෙයි. යට වෙලා ලඟ වෙලා ඉන්න යාළුවා ගැන පරිස්සම් වෙන්න. Tamanටත් ඕනනම් කාගේරි බෙල්ල කපන්න කිට්ටුම ක්‍රමේ තමයි බෙල්ලටම අද තිබ්බ හැකි යාළුවාට පස්සේ. ඒක කට්ටිය අපි ළඟට වෙලා ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒක නිසා ඒක මේ මේ සර්වඥාන්සේ මං වගේ මිනිහෙක් මෙහෙම කිව්වට සර්වඥාන්සේ එහෙම නෙවෙයි වෙන්නේ කරන්න ඇත්තේ. නමුත් අපේ භාෂාවෙන් කියලා දෙන්න තියෙන එච්චරයි. මේ ආත්මය කියන එක අඳුරන්න නැතුව ආත්ම විනාශ කරන්න බෑ. මරණය කියන එක අඳුරන්න නැතුව මරණයෙන් එහා පැත්තට යන්න බෑ. දුක කියන එක දන්නේ නැතුව දුකෙන් එහා පැත්තට යන්න බෑ. ඒ නිසා අපි දුක නැති කරන්නයි හදන්නේ කියලා දුක එන්නකොටම කරප්පන් වෙනවනම් බය වෙනවනම් කරන්න බෑ. ආත්මයක් මයිලක නැහැ කියලා පටන් ගන්නවා ඒත් කරන්න බෑ. ඒ නිසා මේ සූත්‍රයේදී සරුවචනාංශේ පොට්ටපාද පරිබ්‍රාජකගේ වචන පාවිච්චි කරලා තයෝ මේ පොට්ටපාද අත්බව පටිලාභා මට පේනවා මේ ලෝකයේ දහසකුත් එකක් මිත්‍යා දෘෂ්ටි තියෙද්දී මේ මිත්‍යා දෘෂ්ටි ඔක්කොම තුන් තැනකට ගොනු වෙලා තියෙනවා තුන් තැනකට පිඬු වෙලා තියෙනවා ද්‍රවගත වෙලා තියෙනවා ඒ තුන මම ඔබට කියලා දෙන්නම් ඒ තුනම කියලා දෙන්නේ ආස්වාද කරන්නවත් රකින්නවත් කණ්ඩුක තියලා වන්දනා කරන්නවත් නෙවෙයි මේක උඹ ළඟ තියෙන එක දැකලා මේ ගැටේ තුම්පලගේ ගැට ගහලා තියෙන මේ නූල් බෝලේ ඒ ගැටේ ලියලා දාන්නයි අන්නේ ලියදමේ සඳහා ਸਰවඥන්සේ ආත්ම භාව තුනක් ගැන කතා කරනවා ඕලාරිකා අත්ත් භාව ප්‍රතිලාභා මනෝමයෝ අත්ත් භාව ප්‍රතිලාභා අරූපී අත්ත් භාව ප්‍රතිලාභා ඊටාම ඕලාරික ඝන බහල කාටත් පේන ආත්ම භාවයක් පේනවා ඒක මොකද්ද කියලා ਸਰවඥන්සේම අහලා සාමාන්‍ය මනුස්සයාට sannivedana මේ දැනගන්න පිට රූපී චාතු මහ භූතිකෝ කබලිකාර ආහාරෝ. ඒක රූපයක්. මනුස්සයා තමන්ගේ රූපේ තමයි ආත්මය කියලා බාර ගන්න තියෙන්නේ. ඒක හතර මහ භූතයන්ගෙන් හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ. කබලිකාර ආහාර භක්කෝ. ඒක හපල කරන ආහාර කනවා. ඒ නිසා සබ්බේ සත්තා ආහාරට්ටි ටිකක්. සිළුම සත්වයෝ මම වෙමි කියන හැම සතෙක්ම ආහාර ගන්නවා. ඒක සත්‍යයක්. ඒක එකනම් කිම කියලා අහනකොට ඕක තමයි කුමාර පඤ්ඤා උත්තර දෙන්නේ ශබ්බේ සත්ත ආහාරත් කියලා. සීල සත්ව ආහාර ගන්නවා. නිසා ගන්න ආහාරත් රූප ඒ ආහාර කැවීමෙන් අපි වඩන්නේ ආත්මය. ඒකට කියනවා ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය කියලා. ඒ ආත්ම භාවයට ප්‍රතිලාභ කියන වචනේ දැමීමෙන්ම ඒක වාසනාවක් බව, පෙර පිනකින් උපයා ගන්න ලද්දක් බව, ඒක උපනිෂ්ඨේ සම්පත්‍යක් බව සර්වඥාන්සේ නොකිය කියන. මේ ආත්ම භාවයේ නොදකින්න පතන් කියලා බලන්න බෑ. බැලුවොත් ආත්ම භාවය පේන්නේ නෑ. ආත්ම භාවයත් එක්ක යාළු වෙන්න බෑ. ආත්ම භාවයත් එක්ක හාද වෙන්න බෑ. ඒ නිසා ප්‍රතිලාභයක් විතර ගන්න. ප්‍රතිලාභයක් මනුසාත්ම භාවය ප්‍රතිලාභයක්. මේ මනුෂ්‍ය ශරීරය අනිකු සියලුම පරිණාමයේ සත්තුන්ට වැඩිය දියුණු තත්ත්වයක්. ඒ නිසා මේකට නොදකින්න පතන් කියලා නිවන් දකින්න බෑ. මේකට ඕනකට වැඩිය උසස්සර සලකලා කුමාර කුමරි ශාපදීලා අතට බයට වැඩකාරයෝ තියලා නිවන් දකින්නත් බෑ. මේකට ද්වේෂ කරලත් බෑ. ඒක නිසා මෙතන පෙන්වන්නේ අත්කිලමතාන යෝගීචයදීලා ඉන්න අයට මේ ලැබිච්ච manussකම කාලකන්නිකමක් කියලා වචනිකටවත් කියන්නේ බා කියන විලාව කාලකන්නික. මේ මිනිහට හරියන්නේත් නැහැ. ඒ නිසා මේක ලොකු ප්‍රතිලාභයක්. ඒ නිසා ඒක තේරුම් අරගන්න ඕනේ. ඒක ලියලා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ආත්මභාව ප්‍රතිලාභය ප්‍රහාණය පිණිසයි මම බණ මේ ආත්ම භාව ප්‍රතිලාභය හොඳට වැටකොටු මායින් සහිතව සිටියන් සහිත ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණයක් මේ ආත්ම භාව පැතිලා තියෙනවා. ඒක ප්‍රහාණය පිණිසයි මේ බර බහාත බිම පිණිසයි මම ධර්මයේ දේශනා කරන්නේ. යම් ආකාරයකට මම මේ කියන ප්‍රතිපදාව. සරුවචනගේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව රකින්නවන සංකලේශික ධර්ම පහියන්ති. පහිසන්ති ඒ ආත්ම භාවය පිළිබඳ උඹ පටලවල තේරුම් ගත්තා යම් ප්‍රමාණයක් මේක මල වාතයක් මේක ලෙඩක් මේක කරදරයක් කියලා ඒ කෙලෙස් අයින් වෙනවා ඔබට. ඒ වගේම ඒක පිළිබඳව දැනගැනීමෙන් යම් බුද්ධ ආදී උත්තරෙන් පවා මේ ඕලාරික ආත්ම භාවයේ දැනගැනීමෙන් සෝතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනා වශයෙන් දැනගැනීමෙන් යම් පිරිසුදු බවක්, ඥානයක් වැඩෙනවනම් ඒක වැඩෙනවා. මේ ආත්ම භාවය ගැන දැනගැනීමෙන් දත යුත්තේ අනුන් ගැන දැනගැනීමේ නෙවෙයි ඥානෙ වැඩෙන්නේ තමන් ගැන දැනගැනීම නිසා ඒ තමන් ගැන දැනගැනීමේ ඥානෙ වැඩෙනවා එතකොට ප්‍රඥාව උපදිනවා ඔය බාහිර කිසිම දෙයකට පුත්‍රජානසේ ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරලා නැහැ ලෝකායත විෂයන් වලට බුදුරජාණන්සේ හාස්‍යයට ලක් කරලා තියෙනවා ලක් කරලා කියනවා ඥානය කියලා කියනවා නම් ප්‍රඥාව ප්‍රඥාව කියලා විශේෂයෙන් මම ගැන මගේ කය ගැන මේ මොහොත ගැන මෙතන ගැන දන්න දැනුමටයි ඥානය කියන්නේ ඒක පරිපිරෙන්න පටන් ගන්නවා. ඒක විකුල බවට යනවා. අතුවිති විහිදි වැඩෙනවා. මේ ආත්මයේදීම අත වර්තමාන මොහොතේදීම විශිෂ්ට ඥාණයෙන් මේ බව දැනගෙන තමන්ට ඒ වර්තමාන මොහොතේ එළඹ වාසය කරන්න පුළුවන්. ඒ සඳහා මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයත් වේදිකාවක් කරගන්න පුළුවන්. ඒක කරාට පස්සේ ඊට යටින් තියෙන තත්ත්ව වෙනවා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය ඒක රූපී ඒ කියන්නේ ඒක හරියට කියනවා නම් රූපයේ හේවණල්ලවා. තමන්ගේ ඡායාවක් එකේ තියෙනවා මනෝමයයි. හිතින් හදාගත්ත එකක් සබ්බංග පච්චංග සමන්නාගති. අර හේවණල්ලේ ඇඟ සාමාන්‍ය ශරීරයේ තියෙන ඔක්කොම පිළිඹු වෙනවනේ. නිදර්ශන කර දක්වනවනේ. අංගපසක ඔක්කොම තියෙනවනේ හේවණල්ලේ ආන්‍ය වගේ තමයි මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ. ඒක රූපෙම හේවණල්ලක්. ඒක ගැනත් මම විස්තර කරලා කියනවා. ලෝකයාට මේ අල්ලගෙන ඉන්න කයට අත ගන්න පුළුවන් කයට සාපේක්ෂව පසු කාලය පසු කාලීන බෞද්ධ යයි කියා ගන්න නැත්නම් ඒ පැත්ත විශේෂයෙන් නෑකො මේ සූක්ෂම කය කියලා එකක් අල්ලගත්තා. මනෝමය කය කියලා එකක් අල්ලගත්තා. මනෝ කය කියලා මේක අල්ලගෙන විශාල වශයෙන් කියන්න පටන් ගත්තා. මේ ඕලාරික ආත්ම භාව පැටලාවට වැඩි උගාවක් ඥානවන්තයෝ තමයි දක්ෂයෝ තමයි දන්න කී නැතු තමයි මේ සූක්ෂම ශරීරය ගැන කතා කරන්නේ මනෝ කාය ගැන කතා කරන්නේ කියලා මහා ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයේ ආත්ම භාවයේ ඉක්මවලා මනෝමය ගැන අයියෙන් කතා කරන්න පටන් ගත්තා. හැබැයි ඔක්කොමලා පිස්සු. රූපී ආත්ම භාවය ගැන කතා කරන වෙනුවට ඒක ඉස්සරහින් තියෙන වෙනුවට මනෝමය ආත්ම භාවය ගැන කතා කරගත්ත හැම කෙනෙක්ගේම මොලේ අසමබර භාවයක් තියෙනවා. පහුවෙනකොට පහුවෙනකොට ඔළුව අංජ බජල් වෙනවා. ඔළුව නරක් වෙනවා. ඒ නිසා ඉස්සල්ලා ඉස්සල්ලා කරන්න ඕන දේ කරන්න. මොකද ඕලාරිකාත්ම වහ ප්‍රතිලාභය ගැන දැනගන්න ඕන. එතකොට දහිනකටකොට දැනගන්නකොට ඒ පද නැමි. ඒක මුලය කරගෙන මනෝමය කොටසක් තියෙන බව තේරෙනවා. හිතින් යම් යම් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒකට ඕලාරිකාත්ම භාවයේ මුල් කරගන්න ඕනේ. පදනම් කරගන්න ඕනේ. මේ දෙකම දැනගත්තට පස්සේ අරූපී ආත්ම භාවයක් කෙනෙකුට තියෙන බව බුදුහාමුදුරට තේරෙනවා. ඒ නිසා කියනවා ඉස්ලාම ඕලාරික ආත්ම භාවයේ සීමා වැටීම් මරියාදාවල් දැනගනි. ඒක දැනගන්නකොට ඉබේම උඹට මනෝමය ආත්ම භාවය පිළිබඳව මනෝකාය කියලා දැන් පාවිච්චි කරන වචනය අවබෝධ වෙන්න පටන් අරගනි. අවබෝධ එකක් ආව කොච්චර ආවත් අර රූපී ආත්ම භාවයට තියෙන මුල් තැන දෙන එක වළක්වන්න එපා. මුල් තැන දුන්නේ නැත්නම් සරුංගලේ නූල කඩලා ගියා වගේ පාලනකින් තොර වෙනවා. නමුත් දැන් මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ අතිරේක ලාභයක්. මේ භාවනා ජීවිතයේදී හම්බෙන අතුරු ඵලයක්. ඒකත් අල්ලගෙන ඉස්සරහට යනකොට අරූපී ආත්ම භාව ප්‍රතිලාභය හම්බ වෙනවා. ඒකත් අල්ලබදා ගන්න දෙයක් නෙවෙයි. ඒකෙත් ප්‍රහාණය පිණිසයි ධර්ම දේශනා කරන්නේ. ඒක ප්‍රහාණය ධර්ම දේශනා කරනකොට එයාගේ රූපී ආත්ම භාවය මනෝමය ආත්ම භාවයට වඩා ඉතාමත්ම සියුම්. ලේස මාත්‍ර වශයෙන් තියෙන කෙලෙස් සමහර වෙලාවට අනුසේ මට්ටමේ තියෙන කෙලෙස් සමහරලාට ආශව මට්ටමේ තියෙන කෙලෙස් පවා ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒතර මම දැන් මේ ප්‍රහාණය කරන්නේ ආශව අනුසේ ධර්ම කියලා දැනනකොට විශාල සතුටක්, විශාල පිරිසිදුවක්, ඒ පිළිබඳව හිත මෙහෙවීමක් සිදු වෙනවා. එතකොට ප්‍රඥාව පිරෙනවා. මුදරම තේරෙනවා අර මුල් මුල් ගොරෝසු දේවල් අයින් කරන අයින් කරන ගියාම අර ඊටාම සියුම් කෙලෙස් පේනවා. ඒක බුදුහාමරෝ දැක්කට වැඩක් නෑ. මගේ මම්ම දකින්න ඕන මට දැන් පේනවා කියලා. එයාට ප්‍රඥාවේ පිරීමක් ඇති වෙනවා. ප්‍රඥාව අතුයිති වීදි වැඩිවීමක් විපුල භාවයකටපත් වෙනවා. වර්තමාන භාවනා කරන චිත්තක්ෂණයේදීම දිත්තේව ධම්මේ සුවිශේෂී ඥානකින් තමයි වැටෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒකට එළඹ වාසය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආත්ම භාව තුනක්. එහෙම නැත්නම් දැන් අපි දන්නවා දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොපු හතක් ඇතුලේ කියලා. පිටම තියෙන කපුව තමයි ওই මාලිගාවේ පෙරහැරට ගෙනියන්නේ. ඒක අයින් කරලා ඒක යට තියෙන කපුව අයින් කරනවා. එහෙමම හතක් අයින් කරාට පස්සේ තමයි අන්තිම කපුවත් එක තමයි ධාතු ප්‍රදර්ශනය කරන්නේ. ඒක ඇතුලේ තව කපුවක් තියෙනවා කියලා කියනවා. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේ බලන්න නම් කපු හතක් අයින් කරන්න. ඒ නිසා පළවෙනි කපුවට පයින් ගහලා අයින් කරන්න බෑ. ඒකට වන්දනා කරනවා පෙරහැර පවත්තලා. හත්වෙනි කපුවට. හයවෙනි කපුවට ඊටත් එළියවන් කර කරනවා. අඩු කරලා අඩු කරලා අන්තිම කපුවක් තියේදී තමයි වන්දනා කරන්නේ. ඉතින් මේ එක එක කපුවට එකකින් එකට වැහුවට පස්සේ දන්ත ධාතුන් වහන්සේට කරන ගෞරවය හැම කපුවක්ම ලබනවා. ඉතින් මේක නමුත් බුදුහාමුදුරුවෝ දන්ත ධාතුන් වහන්සේ පෙන්වන්න හදන කපුව අයින් කරන්නයි කතා කතා කරන්නේ. උඹලා දැනගන්නilla ඔය පෙන්වන්න පිටින්ම පෙරහැරට වඩා මණේක හත් වෙනි කපුව. ඊට පස්සේ කපු ගානක් තියෙනවා. අන්තිම කපු දෙක තියේදී තමයි ධාතු ප්‍රදර්ශනය කරන්නේ. දහස ප්‍රදර්ශනය කරනකොට ඇතුළේ තියෙන එකත් කොපුවද්ද දන්ත දාසුන් වහන්සේද කියනකොට ප්‍රශ්නාක නෙළුවටම තද්ද වෙනවා නහුතෙට. මොකක් කොපුවක් නේද කියලා අහුවොත් එහෙම කැත්ත පොල් අතර ගන්න. හැබැයි අර කවුද කවුද PhD එකට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේකේ තියෙන කොපුව. ඇතුළේ තමයි තියෙනව නම් තියෙන්නේ කියලා. ඒක ඉතින් අපිට වැඩක් නැහැ. මොකද වුණත් මේ දන්ත දාසුන් වහන්සේ දසෙන් කරගෙන පෙන්නුවොත් මේ ඔක්කොම අයින් කරන්නයි මේ කතා කරන්නේ. කොපුවට වන්දනා කරන්නත් නෙමෙයි හැබැයි කොපුවට පයින් ගන්න යන්නත් එපා. මෙන්න මේ විදිහට අපි ගිය 18 වෙනි දේශනාවේ නම් කරලා ඇත්තේ 17 කියලා බණීදී ඒක නිවැරදි වෙන්න ඕනේ 18 වෙනි දේශනාවේ මේ ආත්ම භාව ප්‍රතිලාභය රූපී ආත්ම භාව ප්‍රතිලාභය ගැන කතා කරා රූපී ආත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ මේ තමන්ගේ කය අපි දන්නේ මේ කන්ද මේ රූපස්කන්ධය ඉතින් ඒක පිළිබඳව සෑහෙන අවබෝධයකින් තොරව ඒක ඇතුලේ ජීවත් වෙන මනෝමය කය දැක ගන්න බෑ. එහෙම නැත්නම් සූක්ෂම කය කියලා කියන එක දැක ගන්න බෑ. ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කර දෙනවා කායानुපසනාව වඩන්ඩ කය පිළිබඳව සම්පූර්ණ සාදර වෙන්න සාදර වෙන්නේ හඳුන් කිරිපෙන් ගාලා පැත්තක තියලා වඳින්න නෙවෙයි මේක විනිවිදින්නයි. මේක පිහිතුරු කරලා බලන්නයි. මේක පතුරු ගහලා බලන්නයි. විච්ඡේදනය කරලා බලන්නයි. ඒක නිසා 14 ආකාරයක් පෙන්ලා දීලා තියෙනවා කය සම්බන්ධව. භාවනා කළ හැකි ආකාරය ඉතාම සරල බොහෝම නම්බුකාර ක්‍රමේ තමයි ඒ කය ඇදිලා තියෙන හතර මහා ධාතුන්ගෙන් වායෝ ධාතුවට හිතියොද පුහම ඒකට කියනවා වායෝ කාය කියලා එහෙම නැත්නම් කියනවා වායෝ කොඨබ ධාතුව කියලා මේ හුස්ම ක්‍රියාවලිය පිම්බීම සහ හැකිලිම සහ චලන ඔක්කොම සිද්ධ වෙන්නේ වායෝ ධාතුව ඒ නිසා අපි හිතාමතා කරන චලන සේරම නතර කරලා හිතාමතා කරන දික් කිරීම නැවීම නතර කරලා අත නැමීම අත දික් කිරීම පැත්තකට ඇදීම ඔක්කොම නතර කරලා බලනවා අපි මේ ක්‍රියාවලිය නතර කරාට ඇතුලේ මොනවදෝ චලන වර්ගයක් තියෙනවා අන්නේ චලන ඒ වායෝ ධාතු නියෝජනය කරනවා ඒක නිසා හිතාමතා කරන සියලුම ක්‍රියා සචේතනිකව කරන සසංකාරිකව කරන සවිඥානිකව කරන ක්‍රියා නතර කරන්නයි අපි මේ වාඩි වෙනවා කියලා කියන්නේ. නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ මට මේ හිතාමතා කරන ක්‍රියාවල් නැතුව 10ක් 15ක් 20ක් 30ක් ඉන්න පුළුවන් විදිහට පරියන්කේ හදා ගන්න ඕනේ. හරි බැරි ගහන්න ඕනේ. හරි බැරි ගහලා සියල්ලම වෙන්නයි. විඳනකොට ඇත්තටම හතර જાතියක් තියෙනවා උණුසුම සීතල කියලා එක එක වර්ගයක් තියෙනවා. බර ගතිය, හැලු ගතිය කියලා තව වර්ගයක් තියෙනවා. වැగిරෙන ගති කියලා තව වර්ගයක් තියෙනවා. මේ කම්පන චංචල කියලා තව වර්ගයක් තියෙනවා. ඔන්න ඔය හතරෙන් සර්වචනාංශය අර පොඩි උන්ට ඇස්තාම හරිය නැති උන්ට කිරි දරුවන්ට ඉස්ලාම් පෙන්නේ හෙල්ලෙන දේවල් විතරනේ. ඒකෙන්නේ අපි අඳුනගෙන පටන් අරගෙන පුංචි කාලේ ඒ වගේ තමයි භාවනාවික අත දරුවන්ට අහන කිරි දරුවන්ට කියනවා ඇත්තක වහගෙන මේ ශරීරය ඇතුලේ යමක් පෙරලෙනවනම් යමක් චංචලනම් යමක් කම්පන නම් යමක් පිම්බෙන හැකිල ගතිය තියෙනවා නම් ආන්නේ ඒ ගතියට හිතුව දාගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේ පෙරලෙන දේවල් තවලටම පණ කියන්නේ. එල්ලෙන් පෙරලෙ නැත්නම් මැරලයි කියලා කියන්නේ. දැන් පණ තියෙනවනේ මම මැරලා නැහැනේ. මැරලත් බව දන්නේ කොහොමද? හිතාමතා කරන සියල්ලම නතර කළ බලනවා මම දැමුත් මැරිලාද නැද්ද? නිදි කියලාද නැද්ද? සීනත් වෙලාද නැද්ද? බලහිනකොට පේනවා නෑ නෙමෙයි ඇතුලේ චංචල වගේක් තියෙනවා. මේ චංචල මමයා නැති වුණාට සිද්ධ වෙන චංචල කම්පණය. ඒකට කියන අනිච්ඡානක පේශින්කින් කියන කම්පන චංචල කියලා. ඉබේ සිදුවෙන දේ. ඔන්න ඉබේ සිදුවෙන දේ වලින් ඉතාමත්ම සංකෘතාවලින් අඩු සරල ඍජු දේ තමයි හුස්ම. ආන්නයකට හුස්මට හිත දාගෙන ඉන්නකොට බුද්ධජනන්සේ සඳහන් කරන යම් වෙලාවකට මේ මනෝ රූපී ආත්ම භාව ප්‍රතිලාභේ අඩුම ලංසුව ඒකට අනිකුත් සූත්‍ර නිදර්ශන කතා කරනවා නම් ඒකට කියනවා කාය සංස්කාර කියලා. භාවනාව යෝ ලෝකේ කාය සංස්කාර කියන්නේ හුස්ම රැල්ල, ස්වභාවයෙන් වැටෙන හුස්ම රැල්ල, අන්න එක දිහා බලාන සම්පූර්ණ හුස්ම රැල්ලකට හිත ගියයි කියලා හිතමු. එතකොට Taman ඉන්නේ මූණට මූණ දාලා මේ ඕලාරික ආත්ම භාවයට. ඒක ප්‍රතිලාභයක්. හුස්ම තියනවා කියලා මැරිලා නැහැ. ලොකු ලාභයක්. හුස්ම තියන දන්නවා කියන්නේ නිින්ද කියලා නැහැ. ඒක ලොකු ලාභයක්. හුස්ම ආශ්වාස වෙලා ආශ්වාස ගන්න ප්‍රශ්වාස වෙලා ප්‍රශ්වාස ගන්න 100 තියෙනවා 100 නෙවෙයි අංජබජල් වෙලා නැහැ ඔළුව එහෙම නැත්නම් ජී මූර්ඡා වෙලා නැහැ එළඹ තියෙනවා ওই බව දන්නවනම් මෙත්පමණකින් මේ මම මෙතන ඉන්නවා මට හුස්ම දැනෙනවා කියනකොට සරුවචාන්සේ සඳහන් කරනවා සංකිලේශිකා ධම්මා පහියන්ති යාගේ හිතේ තියෙන කෙලෙස් දුරු වෙනවා එයාට කාමච්ඡන්දේ ඉන්නේ නැහැ. අතන මෙතන දේවල් කල්පනා වෙන්නේ නැහැ. අතීතය අනාගතය කල්පනා වෙන්නේ නැහැ. අරයමයා ගැන කල්පනා නැහැ. කල්පනා වෙන්නේ මේ ඉස්සරහට එන හුස්මමයි. ඒ හුස්ම කෙලස් නැහැ. ඒක නිසා අපි මේ සියල්ලම පාවා දෙන්නේ අතීතය අනාගතය වශයෙන් අතන මෙතන වශයෙන් අර යමියා වශයෙන් සියල්ල පාවා දෙන්නේ මේ හුස්ම ගණ්ඩායි හුස්ම ඉස්සරහට ගණ්ඩායි හුස්ම මුණට මුණ දාලා ඉඳයි එතකොට දුරු වෙන කෙලෙස් ප්‍රමාණය මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ සංසාරයක් ගినాපු කෙලෙස් සියල්ලම පරිඋත්ථාන වශයෙන් නිවිලා කොහොමද දන්නේ මේ ඉස්සරහට හුස්ම ඉදිරිපත් වෙනවා මුණට මුණ දාලා හුස්ම පේන්න පටන් අර ගන්නවා එතකොට වෝදානියා ධම්ම අපි අභිවඩ්ඩිසන්දි හුස්ම පිළිබඳ දැනුම වැඩි වෙන්න පටන් ගන්නවා ආශ්වාසයේ ලාවට පටන් ගන්න ගුරුස් වෙලා ගිවිලා යනවා. ඊට පස්සේ ප්‍රශ්වාසයේ ලාවට පටන් ගන්න ගුරුස් වෙලා ගිවිලා යනවා. ආශ්වාසයේ ගුරුස් වෙලාවේදී මට මෙහිම දැනෙනවා. ප්‍රශ්වාසයේ ගුරුස් වෙලාවේදී මට මෙහිම දැනෙනවා. ප්‍රශ්වාසයේ ටිකක් උණුසුමයි. ආශ්වාසයේ ටිකක් සීතලයි. ඔය ආදි වශයෙන් ඒ දැනුම යතන කාලයට සාපේක්ෂව ආශ්වාස ප්‍රශ්වාස ලඟ වෙන්න ලඟ වෙන්න වැඩෙන්න පටන් ගන්නවා. ඒකට සංකලේශ ධර්ම කෙලෙස් ධර්ම දුරු වෙන අතර වෝදානීය ධර්ම කියන කළු ධර්ම අයින් වෙනකොට සුදු ධර්ම පිරෙනවා. මේ දෙක අනිවාර්යයෙන්ම එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. මේ දෙකේ සංකලේශ ධර්ම අපි ආලවට්ටම් කරනවා, ඇලි වැඩි ගන්නවා, ආලිංගන කරන්න හරිය කැමති. වෝදානීය ධර්ම එහෙම පිටිපස්සෙන් ගිහලා නතර නිකවත් ඉන්නේ නැති ධර්මයි. මොකද ඒකෙන් අපිට කිසිම ආශාවක් ලැබෙන්නේ නැති නිසා. ඒ නිසා යෝගාවචරය එවැනි පවතින කඩප්පුලි හිතකින් එවැනි පවතින කෙලෙස් වලට ගරුව හිතකින් බෝධානි ධර්ම වලට ගරු කරලා තමගේ ඇඟේ එල්ලෙන්න හදන මේ සංකලෙස් ධර්ම අයින් කරලා භාවනා ප්‍රතිපදාවක් ඉන්නවයි කියලා කියන්නේ රස නැති වුණත් මේ හුස්මට හිත දාලා ඉන්න. වායෝ පොට්ටබ දාචොට හිත දාලා ඉන්නකොට මට ප්‍රඥාවක් පහළ වෙනවා. මේ ලෝකයේ තියෙන බාහිර ඥාන නිසා මට කොච්චර බාධා කරනවද බාහිර ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න හුස්මට හිත යන්නේ අනම්මනන් දේවල් වලට හිත යන වැඩි. ඒක තමයි තක්තිරුකම කියන්නේ. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ තමයි මෝහය කියලා කියන්නේ. ඒක තමයි නොදැනීම කියලා කියන්නේ. ඒක අන්ධකාරයක්. එතකොට තියෙනවා ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ අන්ධකාරය කොච්චර බලවත් වුණත් ඒක පැත්තකට තල්ලු කරලා මහා අන්ධකාරයත් ඉඳනක පහනක් පත්තු කරපුවාම ඒ පහන් ආලෝක ප්‍රකාශ ශක්තිය අර අන්ධකාරේ පේන තෙක් කාලෙම ඈත් කරලා දානවා. ඒ වගේ තමයි ප්‍රඥාවක් ආලෝකයක් පාල කරගන්නවා. මේ හුස්ම ගන්න වර්තමාන මොහොතේ මේ දැන් යම් දැනීමක් තියෙනවා ඔක්කොම ප්‍රඥාව කියන්නේ. ඒක වලා වහලා ගන්න අතීත ඥාන අපේ ඔළුවට ඉන්න හදන. අනාගත සැලසුම් ඉන්න හදන. අතන ගැන කල්පනා කරන, මෙතන ගැන කල්පනා කරන, අරය ගැන කල්පනා කරන, මෙයා ගැන කල්පනා අපි කරනවා ලොකු වගකීම් යුතුයකම් ඒවා මේ මනුසකම් කියලා මේ තමන් පිළිබඳ වර්තමාන කර ප්‍රඥාව පාගගෙන අර ෂට ප්‍රඥාවට ලෞකික ඥාන වලට තන දීගෙන තමයි මුළු සංසාරෙම ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙනකොට බණහලා මේ හුස්මට හිත දාලා ඉන්නවා කියන එකයි ප්‍රඥාව කියලා. ප්‍රඥාවේ යථාර්ථය තේරුම් ගත්තොත් ප්‍රඥා පරිපූර්ණයි. ප්‍රඥා පිරෙන්න පටන් ගන්නවා. කොච්චර වන්ට පුළුවන්ද හුස්මට හිත දාගෙන ඉන්න මොකද ඒකට විවිධමක් කොහොමඩක්වත් නැහැ. ඉබේ ලැබිච්ච දේ. නමුත් මේ සල්ලි සීල වියදම් කරලා ඒකන ගත්ත ඥානය කොච්චර මට වද දෙනවද? කොච්චර කරදර කරනවද මේ ප්‍රකෘති ඥාණයට එන්න දෙන්නේ නැහැ. ප්‍රකෘති ඥාණය බොහොම බයලජ්ජයි, හිරිමයි, කෝලයි. අර ෂට ප්‍රඥා ඥාන හරිම ඕලාරිකයි. හරිම අසත්පුරුසයි. තලාගෙන ඔබාගෙන යන හරියට දේශපාලනඥයෝ. දේශපාලනට යන්නේ නැහැ අවංක මිනිහේ. ඒ නිසා දේශපාලනේ දිනන්නේ වැඩිම කඩප්පුලියක්. වැඩියෙන් ඡන්ද පරිසුකුත් කියලා දිනනවා. මොකද අවංකමනස පැත්තකලා නිකන් එන බල ඕන කුලල් කාගෙන ඉලයි කිය. ඒ වගේ තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥා හැම වෙලාවෙම ලෙඩ කපුටෙක් වගේ ලෙඩයිච්ච බල්ලෙක් වගේ මුල්ලකටලා මුදියාගෙන ඉන්න මිසක හපා කණ්ඩ යන්නේ නැහැ, බත්ති කණ්ඩ ඉන්නෙත් නැහැ. ඒ තියෙනකොට ගෙදර මනුස්සය ගිහිල්ලා අර බල්ලට උදව් පාන කරනවානේ. උපස්ථාන කරන කල ලෙඩ වෙලා ඉන්නේ කියලා අන්නේ වගේ මේ වර්තමාන මොහොතේ මොහොතේ පවතින ඥානයේ කියන ප්‍රඥාවට යෝගාවචරය උපස්ථාන කරනවා. අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරමින් හුස්ම මෙහිත පවත්නකොට මේ හුස්ම පිළිබඳ දැනුම විපුල භාවයට යනවා. හුස්ම පිළිබඳ දැනුම අතුයිති වීදි වැවෙන්න පටන් ගන්නවා. හුස්ම පටන් ගන්නකොට හරි ගොරෝසු ටිකක් වෙලා යනකොට සියුම් අන්තිමට තාම සියුම් බාටපත් වෙනවා. හුස්මේ මුල සියුම්, මැද ගොරෝසුයි, අග සියුම් වෙනවා. ආශ්වාසෙත් එහෙමයි ප්‍රශ්වාසෙත් එහෙමයි. මේ හුස්ම පවතිද්දී සද්දහන්න පුළුවන්. වේදනාව ටිකක් වෙන්නත් පුළුවන්. හිතිවිලියක් තියෙන්නත් පුළුවන්. වෙන විදිහට කියනවා ටිකක් සද්ද තීදු හුස්ම ගන්න පුළුවන්. හුස්ම ගැන දැන ගන්න පුළුවන් කියලා මේ දැනුම පුළුවන් තරම් විහිදෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් අති අතුයිති විහිදි වැඩෙන්න පටන් අර ගන්නවා. ඉස්සලා තිබුණ මේ හුස්ම ආස්වාස් ප්‍රස්වාස ආනාපාන සති භාවනාට උන බය වෙනුවට දැන් මට නිදා ගන්න ඉස්සලා ඇඳේදී ආනාපාන කරතයි. වැසිකිර කියලා වාඩි වෙලා ඉන්න ටිකේදී ආනාපාන කරන්න පුළුවන්. සක්මන් කරනකොට සමාහට වතු වෙනවා. ඉඳ ගන්නකොටම මතුවෙනවා. ආදි වශයෙන් මේ හුස්මේ ඇඳුනුම්කම අපි කියන එකට ආද ගතිය කියලා. සුහද ගතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒක නාට තේරෙන පටන් අර ගන්නවා. මේ විපුල භාවයට ගියාම වර්තමාන යෂ්පනා පිට දිත්තේව ධම්මේ අභිඥාව කියලා මේකට කියනවා සුවිශේෂී ඥානය. මොකද මේක කවුරුත් දෙන එකක් නෙවෙයි. හැප්පිලා නැහැ වැදිලා ඒක විහිින්ම පෙන්වන ඥානයක්. මේක භෞතික විද්‍යාව කියලා, භූතිහාසය කියලා, භූගෝලය කියලා මොට්ටයන් විසින් නම් කරලා තියෙන ඥාන නෙවෙයි මේවා. අත්දකින්න දේ. අස්පනා පිට දකින්න දේ ඒකට කියන අභිඥා කියලා විශිෂ්ට ඥාණයෙන් දකින්න දේවල්. මේ විශිෂ්ට ඥාණය දකින්නේ කෙලස් පහළ වෙච්ච නිසා. පහ වෙච්ච නිසා. ප්‍රඥාව ඇතුලෙන් ප්‍රබල වෙන නිසා. ආන්නේ විදිහට කෙලස් පහළ වෙනකොට අතීතයට දුවන ගතිය අඩු වෙනකොට අනාගතයේ සැලසුම් හදන අඩු වෙනකොට ඊතරතරේ ඉන්න මිනිස්සු ගැන කල්පනාව නැති වෙලා යනකොට ඉන්න දැනින් පිටතට හිත යන්නේ නැතුව බාහිරේ හිත ඇවිදින් නැති පිට යන ගතිය අඩු වෙලා වර්තමානයේ ඉන්නකොට ඒකට බුදුහාමර පාවිච්චි කරන විශිෂ්ට ඥානය. මේ තමයි ලේසිම ලාභම දේ. නමුත් මේකට තමයි මෙතකල් පයින් ගහගෙන ගියේ. ඒ නිසා මේ අභිඥා වැඩෙන්න පටන් ගන්නවා. ditthiye ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා. තමාම මේක දැනගන්නේ. බුදුන් දැනගත්තට වැඩක් නැහැ. බුදුහාමර පාර කියලා දෙනක විතර කරන්නේ එළඹ වාසය කරනවා. මේකට එළඹ වාසය කරන අපිට පරියන්කෙත් මේක කරතයි. සක්මන් කරනකොටත් පුරුද්දට සක්මන් වෙන්න ඇරලා මේක දිහා බලාගෙන ඉන්නවා. මගේ හිත අතීතෙත් නෑ වර්තමානෙත් නෑ ඉඳගෙනත් නෙවෙයි දැන් සක්මන් කරන්න කියලා දාන්නවා. වැඩි වශයෙන් දන්නවා මේ සක්මනේ වම තියෙන වෙලාව මට ඔන්න වම තද වෙන හැටි, පෑගෙන හැටි, බර මාරු වෙන හැටි තේනවා. ඊට පස්සේ ඔන්න දකුණට යනවා ඒක දන්නවා. දකුණේ ඉන්නකොට දන්නවා මම වමේ නෙවෙයි ඉන්නේ කියලා. දන්නවා මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා. දන්නව මෙල්ල නැහැ කියලා. දන්නවට නිින්ද කියලා නැහැ කියලා. දන්නවට 80ක් නැහැ කියලා. මේකට කියනවා අභිඥා කියලා. ඒකටයි බුදුහාමුදුරුවෝ අභිඥා කියන මොකද අස්පන අපිට සිදු වෙනවා. ඊට පස්සේ ආත නමනකොට අත දිගාරනකොට කනකොට බොනකොට යනකොට එනකොට ඒ කටයුත්තේදී මේ කනකොට දන්නවා මේ භාවනා කරනවා ඉඳගෙන ඉන්නව නෙවෙයි. කනවා. බොනකොට දන්නවා මේ කනවා නෙවෙයි මේ බොනවා. මේ මේ උරක් උරක් පාන වතුර බොනවා. ආදිවාසීන් ඒ දේ වෙන්කොට දැනගන්නකොට විශිෂ්ට ඥානෙ දැනගන්නකොට අර ආනාපානෙන් වායෝ පොඨබ ධාතුවෙන් චලන කම්පන චංචල වශයෙන් දැනගත්ත දේවල් තමයි මේ ජීවත් වෙනවා කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් නලියන එක තමයි අපි කරන්නේ. නලියන්නේ නැත්තම් ඉවරයි. ලෙඩා මලේ දොස්තරසම් කරනවා නලියවිල නතර වෙච්ච ගමන්. නලියනකන් තමයි මේ සෙල්ලම. මේ නලියන ගතියටම ඕලාරික රූපී ආත්ම භාව ප්‍රතිලාභය කියලා නමක් දෙනවා. ඒකෙම ටෝච් එකක් අහගෙන බලා ඉන්නා වගේ තමයි නලියෙන නලියෙන වෙලාවට සතිය පිහිටවනකොට එයාට මේ විදිහට එළම වාසය කරනකොට එයාට වැටෙන්නේ දුක්ඛෝචකෝ විහෙරති හරිම දුකක් මේක අලිම කරදරයක් මේ පිච්චර් එකක් බලනවා වගේ සුරුට්ටෝ වීඩියෝ බලනවා වගේ නැත්නම් කැරම් ගහනවා වගේ කාඩ් ගහනවා වගේ නෑ මේ ඇතුළට ආවට පස්සේ දුකක් දැනෙනවා බුදුජානන්ද කියනවා මේ විදියට බහන හොඳටම හරි ගිය වෙලාවේ. කෙලින්ම රූප ධර්මයකට පට වියාපෝ තේජෝ මොනවට හරි අපි දැන් නිදර්ශනයක් වශයෙන් පුරුදු කරගෙන තියෙන අපි වායෝ පොට්ටබ ධාතුට හිත දාලා නිදර්ශන කෙරුවට කොයි එකට ගත්තත් එළඹ වාසය කරනකොට ඒකාන්තයෙන් මේකේ දුක්ඛිත ගතියක් තියෙනවා මේ දුක කියන එක පෙන්වන්නේ කරත්ත රෝධයකට බරභාගී කරගෙන බර කරත් එක ඒ රෝදේ අලවංගුවත් එක්ක හැප්පෙන තැන ඇක්සල් එක ගිහිල්ලා රෝදේ බොස්කෙඩිය මැදින් ගිහිල්ලා හැප්පෙන තැන කරත්තේ නතර කරලා තිබ්බත් තැලිලා පිළිලා පීඩිත වෙයි තියෙන කරත්තේ කැරගෙන උටත් කැපි කැපි ඇඹරි ඇඹරි තමයි දුවන්නේ ඒ නිසා කරත්තේ නතර කරලා තිබුණාත් දිව්වත් ඒ රෝදේ බොස්කෙඩිය කරත්තේ අලවංගුවේ බර දරන්නේ ඉතාම දුකසෙයි ඒකයි මේක චර්චා කරලා කැපෙන්නේ. ඒකටයි මේක අපි ග්‍රීස් කරන්නේ. ඒකටයි මේකට මේ මේ රේසර් ගහන්නේ. ඒකටයි මේකට බුෂ් ගහන්නේ. කොච්චර බුෂ් ගැහුවත් කරත්තේ කැරකෙනකන් මේක පුදුමාකාර දුකක් ඒ නිසා ජීවිතේ මොන ඉරියව්වේ හිටියත් පඨවි ධාතු හිටියත් ආපෝ ධාතු හිටියත් තේජෝ ධාතු හිටියත් වායු ධාතු හිටියත් අන්නේ කරත්තේ රෝදි කැපෙන කැපිල්ල තේරෙන පටන් ගන්නවා. ඉතින් භාවනා කරන කෙනාට මේක හරියට හොඳ පිරිසුදු කණ්ණාඩියකින් තමන්ගේ කැත මූණ පේන වෙලාවට වගේ පශ්චාත්තාවයක් එනවා. ඒක දුකක් කියලා බුදුහාමුදුරු පොට්ටපාසෝත්තේ සඳහන් කරන හොඳම දක්ෂ යෝගාවචරයට වෙන දෙයක් මේ කතා කරන්නේ. ඒ යෝගාවචරය සංකිලේශිකා ධම්ම පහියට යට හොඳට තේරෙනවා මගේ කාමච්ඡන්ද ව්‍යාපාද මොකක්වත් නැහැ. නිදිමතත් නැහැ. සැකත් නැහැ. හොඳට භාවනා හිත පිටලා තියෙනවා. පරිය. හෝදානියා ධම්මා අභිවඩ්ඩි ශාන්ති. ආනාපානය ගැන යනකොට එනකොට කනකොට බොනකොට ඉදිරිපත් වෙන දේ ගැන හොඳට අතරගත්ත නෙල්ලි ගෙඩිය වගේ තේරෙනවා. ප්‍රඥාවත් වැඩෙනවා. ඊයේ ගත්තට වැඩිය අද වැඩියෙන් තේරෙන බව දන්නවා. ඒක භාවනාවක් බව ආධ්‍යාත්මයක් බව ආගමක් බව තේරෙනවා. විපුල භාවයටත් යනවා. උෂ්ම පිළිබඳව මුලමදාව හොඳට තේරෙනවා. ආශාසය ප්‍රසවාසය මාරුවෙන් හැටි තේරෙනවා. ප්‍රසවාසය මුලමදාග තේරෙනවා. වම තේරෙනවා. වමෙන් දකුණට මාරු වෙන හැටි තියෙනවා. දකුණෙන් වමට මා ඔක්කොම විස්තර වැඩෙනවා. ඔක්කොම පළල් වෙනවා. වර්තමානයේ අත්මනා අපිට මම පේන්නේ කල්පනා කරලා ගන්න එකක් නෙමෙයි පොතකින් පතකින් ගන්න එකක් නෙමෙයි හිතලා ගන්න එකක් නෙමෙයි මේකට එළඹ වාසය කරන බවක් තියෙනවා දවස පුරාම මම ඉදිරිපත් වෙන ආරමුණ බලා ඉන්නවා නමුත් දුකක් තේරෙන්නේ පීඩාවක් තේරෙන්නේ ඝර්ෂණයක් තේරෙන්නේ දැවීමක් තේරෙන්නේ තැවීමක් තේරෙන්නේ ආතතියක් තේරෙන්නේ අසහනයක් තේරෙන්නේ මෙතෙන්ට එනකම මේ දක්ෂ යෝගාවචරගේ ඊටාම උත්කෘෂ්ඨම ඥානය දුකක් බව තේරලා නකෝපණීතම් පොට්ට පාදේ එවන් දට්ඨබ්බං මේ තමයි ඔබ මෙතෙක් කල ඥානය මේ සංඥාව පුරුදු කරලා තියෙන හැටි පොට්ටපාද මිසී නොදැකිය යුතුයි මේ පේන දුක පිරිමැදෙන පීරක් ගන්නවා වගේ ඝර්ෂණය තැවීම දැවීම අසහනය මානසික ආතතිය කියන එක කෙලෙස් ධර්ම අයින් වෙනකොට වෙන එකක්. මේ කල්පනා කරලා ගන්න දරුවා මරුණට වෙච්ච දුකක් නෙවෙයි. අම්මා මරුණට වෙච්ච එකක් දුකක් නෙවෙයි. ගේ ගිනි ගත්තට වෙච්ච එකක් නෙවෙයි. මේ හුස්මේ බේරන්න බැරි අනිවාර්යෙන් පවතින දෙයක්. මේකට මෙච්චර ලස්සනට යන්න පුළුවන් උනේ කෙලෙස් නැති නිසායි. පිරිසුදු ධර්ම වැඩිච්ච නිසායි. හුස්මට හොඳටම මේ ඇහැපිය දාලා හොඳට බලපු නිසායි, නිතර තියලා බලපු නිසායි, එතකොට ප්‍රඥාව වැඩිච්ච නිසායි, විපුල භාවයට පස්සෙච්ච නිසායි. එතකොට මේකට එළඹ වාසය කරන මේකට ප්‍රීතිය කියලා කියන්නේ කියලා. දුක කියන්න එපා, මේකට ප්‍රමෝදය කියපං. මේක සංඥා මාර්ග කරපං. මේකට ප්‍රීතිය කියපං. මේකට පස්සද්ධිය කියපං. මේකට සතිය කියපං. මේකට සම්පදාන සම්පජාඤ්ඤය කියපං. මේකට සුඛය කියපං. කොච්චර භාවනා කරත් මේ මතුවෙන පීඩාව, ඒ අසහනය, ඒ දැනෙන දැවිලි තැවිලි ගතිය දුක්ඛ සත්‍යව කියලා උතුම් දෙයක් වශයෙන් නොදකින තාක්කල්ලයක් සයා භාවනාවටත් වෛර කරනවා ධර්මයටත් වෛර කරනවා බුදුන්ටත් වෛර කරනවා පරියංගටත් බනිනවා භාවනාකාරයටත් බනිනවා භාවනා මධ්‍යස්ථයටත් බනිනවා යන්නේ දැනගෙන නෙවෙයි රෑ යන්නේ මොකද ඊතරම් භාවනා හරියනවා භාවනා හරියවට පස්සේ මේක දුකක් වශයෙන් තමයි දකින්නේ ඉතින් බුදුරජාණන්සේ කියනවා ඔබ ඕලාරික ආත්ම භාවයේ අන්තිමට අඩු කරලා අඩු කරලා අඩු කරලා හුස්ම පොදට අඩු කරලා හුස්ම පොදට හරියටම හිත ගිය දවසේ ඔගේ රත්තරන් නෑ ප්ලැටිනම් නෑ මුතුමැණික් නෑ ඔගේ තියෙන පිරිමැදීම ඔගේ තියෙන දැවිලි ගතිය ඔගේ තියෙන තැවිලි ගතිය ඔය ටික අඩු කරන බුදුන්වත් බෑ ඔබ පිළිබඳව දුකක් කියන හැඟීම තමයි පොට්ටපාද උඹට එන්නේ යෝගා කල්පනා කරන්නේ එහෙමයි ඒ නිසා ඒ විනෝඩ හිතන බීඩියප් බොනේ කොහොඳයි කියලා චුයිම් ගම කපණේක හොඳයි. පත්‍රේ බලන්නේක හොඳයි. අල්ලපු සතේ කයිවර කෙලකල ඉන්නේක හොඳයි. ටෙලිෆෝන් කරන්නේක හොඳයි. ටෙලිවිෂන් බලන්නේක හොඳයි කියලා අර එළඹ සිටි සත්‍යය දුකක් කරගෙන ඒ වෙනුවට කබලෙන් ලිපට පැනලා අනික් දුක් දමා ගැනීමට තමයි පෘත්තජනයයි කියලා කියන්නේ අන්නේ විඤ්ඤාණ. පෘත්තජනයයි කියලා කියන්නේ මේ වගේ අතාරින්න බැරි අත්‍යන්ත අඩුවේ අඩියේ තියෙන මේ දුකට ගෙලින්ම මූණ දාලා ඉන්න වෙලාවේදී ඇති වෙන වෙහෙස නිසා පරියන්කෙන් නැගිටලා යනවා. ඇයි කියලා මම හරි කම්මැලි. හරි ඔය ඕල හරිකයි. හරි ඒකාකාරී, හරි නිදිමතයි. ඉපා වෙනවා. කවදාත් ඒවා ගැන කමඨාන් සුද්ධ කරන නෙවෙයි ළඟ ඉන්න යෝගාවචරයට කියන්නේ. කමඨාන් සුද්ධ කරන කිව්වනම් ඔය පේටි කරලා කීයත හැකි මේ බුදු දෙනසම කියලා තියෙනවා. උගදී අහොම බලන තාක්කල් ඔබ භාවනාවට ද්වේෂ කරන්නේ. ඔබ ද්වේෂ කරන්නේ බුදු ආමතුරන්ට. ඒකට බුදුහාමතුරු කලා ලස්සන වචනයක් කියනවා ශපත්ත වත කියලා. හතුරු වත පුරනවා. මිතුරු වත නෙවෙයි. මිත්‍ර වත පුරනවා නම් මේ දුක අඳුනගන්නට මම භාවනා කරන්නේ. දුක්ඛ සත්‍ය නඳුර ගන්න හදනේ. මේ බුදුන්නේ අඳුනගන්නේ. මේ ධර්මයේ හඳුනගන්නේ. ඒකට කියනවා මිත්‍ර වත පුරනවා කියලා. මේ දුක එනකොට පැනලා දුවනවා නම් කම්මැලි කියලා, නීරසයි කියලා, නිදිමතයි කියලා, ඒකාකාරී කියලා, ඊටත් දෙවියන්ට gedara වැඩ තියෙනවායි කියලා ඒකට සපත්ත වත කියලා කියන හතුරු වත පුරනවා. බුදුරජාණන්ට හතුරු වත පුරනවා. ඒකට ඉතින් එහෙම වපුරන්න නැති එකක් නැහැ. හැම කෙනාම ඉසලයේ මූලාරික ආත්ම භාවයේ හරියට වැටෙනකොට කරත්තේ <clears throat> දුවනකොට <clears throat> හිතනවා මේ බර අඩුවේ නතර කරලා තියෙනවා කියලා. නතර කරලා බලනකොට හිතනවා අපෝ මේට වැඩි ලේසි එක තැන තරන් <clears throat> දෙනවට තලිනවට වැඩිය දුවනකොට ලේසි වෙයි කියලා. දිව්වත් නතරලා තිබ්බත් කරත් රෝදේ అలවංගුව රෝදේ මඩ මැඩීගෙන තමයි තියෙන්නේ දුවන කොටත් කැපෙනවා නතර කරලා තියෙනකොටත් මැඩිලා තියෙන්නේ මේක තමයි දුක කියන්නේ කරත් යන්න ඕනේ නම් අලවංගුව කැපෙන එක වළක්වන්න බෑ මේ ඉදිරිපත් වෙච්ච මේ පීඩාව මේ දැවිල්ල මේ තැවිල්ල මේ අසහනේ මේ ආතතිය වළක්වන්න බෑ ඒකට නම මාරු කරපන් ඔකට ප්‍රමෝදේ කියපන් මොකද ප්‍රතිපදාවෙන් දැන් ඇවිල්ලා තියෙන්නේ කෙලෙස් අඩු වෙලානේ තියෙන්නේ. ඔබ මේක දැන් හොඳටම දන්නවනේ මේ ටික අඩු කරන්න බෑ කියලා. මේක තමයි මනුස්සකම කියන්නේ කියලා. මෙන්න මේකට ප්‍රීතිය ප්‍රමෝදය කියපන්. තරුණ ප්‍රීතිය කියපන්. ප්‍රීතිය කියපන්. පසද්දිය කියපන්. මේ තමයි සංහිඳියා. ඔය ටික අඩු කරන්න බෑ. මේකට සති සම්පජඤ්ඤය කියපන්. මේකට සුඛේ කියපන්. ඒ නිසායි බෞද්ධයා කියන්නේ පැමිණි දුක් පැණිරහයි කියලා කියන්නේ කියන්නේ. බුදුහාමුදුරුවත් කියපු නැති බරක්. විත පැමිණිච්ච දුක අයින් කරන්න හදන එක ආමනයා. මෝඩයා. ඒ කියන්නේ මේ එහා පැත්තෙන් අත දාලා අත දාලා අත දාලා අල්ලන්න දෙනවා ඉදිරිපත් වෙච්ච දේ ගන්න තුන. ත්‍රිලව හරියට කණ්ණාඩියෙන් බලලා අර පේන පිළිඹු අල්ලන්න හදනවා. කණ්ණාඩිය කාතින් අල්ලගෙන පිළිඹු ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ තාකල් විකාරයක් බලන්න මිනිහට. මනුස්සයත් එච්චරයි. Taman වෙත පැමිණිච්ච දේ ඉවසන්න පුළුවන් වුණාට කම්මැලි කියලා නීරසයි කියලා ඒකාකාරී කියලා මේක දුක්ඛෝචකෝ විහාරෝති මම දුකසේ ඉන්නේ කියලා හිතෙනවා පොට්ටපාද එහෙම හිතන්න එපා ඒ වෙලාවට මේක ප්‍රමෝදේ කියලා ප්‍රීතිය පස්සද්ධිය සතිය සම්පජාඤ්ඤය සුඛේ වශයෙන් ගන්නයි කියලා. මේ සංඥා වෙනස් කරන්න හැටි තමයි මේ උදාහරණ පෙන්නන්නේ. එකම දුකට උඩ දුක කියන්න බෑ මොකද මේක මින් එහාට අඩු කරන්න බෑ. මේ අස්පනා පිට දික්කේ ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා අස්පනා පිට තමන්ගේම ඥාණයෙන් දැක වාසය කරන එක ඕක අයින් කරලා වෙන්නේ කබලෙල්ලෙපට වැටෙන එක අතීතය ගැන කල්පනා කරයි ගෙදර ගෑණි ගැන කල්පනා කරයි හෙට වෙන දෙයක් ගැන කල්පනා කරයි මේ මේක කාලකන්නිකමක් ගැන කල්පනා මේවා සේරම පුතඥයන්ගේ මෝඩකම් කියලා බුදුහාමුදුරු පෙන්නනවා ඉතින් ඒ නිසා භාවනා කරුවත් බණ ඇහුවත් මෙන්න මෙතෙන්දි කමඨාන සුද්ධු වෙන්නේ නැත්තම් ඉතින් බල්ල වලි ගල්ලන්න කරකිනවා වගේ එකතර කරකන. ඒක නිසා ඒ සාකච්ඡා අනුග්‍රහිතේදී දැන් මෙන් දැන් නම් කරන්නේ මේ ධර්ම දේශනාව. නමුත් ධර්ම දේශනාදී මතු කරලා පෙන්නන්නේ තමන් හරියට ආනාපාන භාවනා කරගෙන යනකොට ටික වෙලාවක් ඇඟට නොදැනි බිල්ල කඩා වැටෙන හැටි. ඇඟට නොදැනි ඉරියව්ව වැක්කෙන්න හැටි. කම්මැලි හිතෙන හැටි. එපා වෙන හැටි කොහොමද මතු වෙන්නේ? ඉස්සර තිබුණේ තෘෂ්ණාව දැන් මේ හරහා එන්නේ තෘෂ්ණාව වැනි පැත්ත. එපා වෙන ගතිය. කම්මැලි වෙන ගතිය. නීරස වෙන ගතිය. නිදිමත වෙන ගතිය. අසරණ ගතිය. පාළු වගේ දැනෙන ගතිය. අනතුරු තැනක ඉන්නා වගේ දැනෙන ගතිය. මේ තමයි තෘෂ්ණාව වැනි පැත්ත. ඉතින් අපි ආස කරන්නේ තෘෂ්ණාවටද තෘෂ්ණා ප්‍රහාණයටද කියලා බැලුවොත් පුතත් යන්නේ හරි කැමැති නැවතත් තෘෂ්ණාවට යනවා. තෘෂ්ණාව කියන්නේ අතීතයට යනවා. අනාගතයට යනවා. වෙන තැනකට යනවා. වෙන කෙනෙක් ගැන හිතනවා. හිතලා වෙත පැමිණිච්ච දිත්තේව ධම්මේ සයන් අභිච්ඡා සච්චිකත්වා කියලා තියෙන දුක නීරසයි කියලා අගාරිනවා. කරනවම නෙවෙයි කෙරෙන දෙයක්. මේක තමයි අපේ මනස පරිණාමයේ පුරා සකස් වෙලා තියෙන්නේ. අපි අනතුරකට බයකට එනකොට අපි ළඟ සීළු ඥාන වැඩ කරනවා. ආරසතනකට ගියාට පස්සේ නින්දට වැටෙනවා. බැල නැහැ නේ ඊට පස්සේ ආය හොයන්න දෙයක් නැහැ නේ. ඒක නිසා දේශපාලනඥයවන්න හැම වෙලාවෙම මිනිස්සු බයක් ඇති කරලා තියෙනවා. අනතුරක් ඇති කරලා තියෙන නිසා ඌ පච ලක්ෂයක් දවසකට කියනවා රේඩියෝ එකේ. පත්තරේ පුරාට පච ගහන මිනිස්සුන්ව බලපෑ හෙට ලෝක විනාශ වෙනවා. දැන් ඉන්නේ දැල්ලේ ඕන් දැන් පුපුරන්න හදනවා කියලා. ඉතින් මේ යකු කරකොල ඇතියා වගේ ඉතින් අර මනුස්සයා සිටින් කියනෝනේ හිට ගන්නවා, ඉඳින් කියනෝනේ ඉඳ ගන්නවා, අතා තමයි අතා තමයි කියනෝනේ අතක් දානවා, පිස්සු කෙලවගෙන ජීවත් වෙනවා. බුදුන්ත කියනවා ඉපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ උඹ උඹේ කයට හිතියොදපන්. බලපං බලනකොට උඹට පෙනෙයි අර දේශපාලනඥයා කතා හරිෂෝක් මේ දවස්වල භාවනා කරනතු ගෙදර හිටියන හොඳ දේශපාලන රැස්වීම් ටිකක් බලන්න තිබ්බයි කියලා හිතෙනවා. ඒව නැත්නම් අඩු ගන්න ටෙලිවිෂන් එකේ මේ මිසක පච ටිකක් අහන දිනවනම් මේ බණ අහනකොට ඉතින් කොච්චර හොඳද කියලා අනන්තවත් කල්පනා වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දන්න දෙයක්. ඒකයි මේ පොට්ටපාදර කතා කරලා කියන්නේ පොට්ටපාදේ වෙලාවේදී දුකසේ ඉන්නවා කියලා ඔබට හිතෙයි. ඔබ මාව අදහනවා නම් මේ හරියටම අස්පනා පිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ වර්තමානයේ පවතින දුකට ආවට පස්සේ ඕකට දුකක් කියලා කියන්න එපා ආර්ය දුක්ඛ සත්‍ය කියලා කියපන්. ඔකට ආර්ය දුක්ඛ සත්‍ය කියලා කියපන්. ඒකට ප්‍රමෝදයක් පහල කරගන්න. ප්‍රීතියක් පහල කරගන්න. ප්‍රසද්ධියක් පහල කරගන්න. ඔකට සති සම්පජඤ්ඤය කියලා කියනවා. මොකද දැන් කෙලින්ම හිත ගිහිලා තියෙන්නේ වර්තමානට. ඔක තමයි සුඛය කියන්නේ. ওই තේහා සුඛයක් ලෝකේ නැහැ. ඕක සුඛයක් කරගන්න සංඥා මාරු කරගන්න බැරි නම් ඔයිට වැඩි බරපතල දුකට වැටෙනවා. අපා දුකකට වැටෙනවා. ලිට රෝග වලටපත් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව බලන හැටි. අටකලාගත් ආලවට්ටම් දාපු දුකක් නෙවෙයි මේ කතා කරන්නේ. අඩු කරලා අඩු කරලා මේන් එහාට පණින්න බැරි තන්ට යනකන් දුක කටු කොටු කරනවා. කොටු කළ කිනත් ඕ යකෝ දුක්ඛ සත්‍යයි. මම මුතෝ තමයි මුළු ලෝකේ පුරා ඉන්නේ කොහෙ ගියත් ඕම තමයි. ඕක උපදාලා කන්න ඕනේ අමු අමුවේ. ඉදිරිපත් වෙච්ච මේ දුකට මේ සැපක් කියලා නැත්නම් මේක තමයි මම හොයාගෙන තමයි මම මෙතෙක් කල් ආවේ මාව නටවන්න එපා ඔකට අරක මේක දෙන්නම් කියලා මම උඹට මූණ දෙනවා පුළුවන් නම් කරන්න දෙයක් කරපන් කිව්වොත් දුක එහෙම මෙය කියලා යනවා. ඒකට ශක්තිය අපි ළඟ ඇති වෙන්න තියෙනවා. අපි ඒතිෙදී අතීතනාගත කල්පනා කරනවා නම් නැත්නම් ඒක සැපක් කියලා හිතනවා නම් අනුන් ගැන මේකට උත්තරයක් ඇති කියලා හිතනවනම් වෙන තැනක මේකට උත්තරයක් ඇති කියලා ඒ තාකල් දීනයි හීනයි තුච්චයි දාසයි බැලයි බැලේ කඹුරණිකයි තමයි. එනිසා මේ දුකට නම වෙනස් කරන්න. ප්‍රමෝදය, ප්‍රීතිය, වාස්සද්ධිය, පරිසම්පජාන්‍ය එහෙම නැත්නම් සුඛය කියලා ගන්න. මොකද මේක සිංහලයක් වෙන තනි වචනේ තියෙන්නේ. පැමිණි දුකනේ. පැමිණි දුක පැනිරහයි. මම හිතන්නේ මේක ඕගොල්ලෝ ප්‍රතික්ෂේප කරයි කියලා මේ සිංහල විවහාරී පවතින මේ වචනේ. විත පැමිණි දුක ප්‍රතික්ෂේප කරන්න යන්න බෑ ඊට වැඩිය දුකක් එනවා ඒකට. විත පැමිණි දෙකට සතුටින් මුහුණ දෙන්න තුන් දුන්නට පස්සේ ওই දුක ওই කියන තරම් කළු පාට නැහැ. ওই යකා උච්චර දත් දිග නැහැ. ඒකට මුහුණ දුන්නාට පස්සේ විතරයි යාට මනෝමය අත්ව භව ප්‍රතිලාභයට සුදුසුකම් ලබන්නේ. මේ රූපී ආත්ම භාව පැටලාවේ පිළිබඳව හොඳ පරිචයක් හරියට මේකේ වපසරිය දැනගෙන ඒක දුකක් තමයි. උඩට හුඟක් දුකයි තිරිසන් ආත්ම භාවයක් ලැබුණා. උඩට හුඟක් දුකයි යක්ෂාත්ම භාවයක් ලැබුණා. ඒත් හුඟක් දුකයි പ്രേත ආත්ම භාවයක්. නිරිසත්ත්‍යක ආත්ම භාවය. දැන් මේ අඩුම තැනකට අවිලා තියෙන්නේ මේක අඩු කරන්න හිතන්නේ. ඒක හරියට වතුරේ තෙත ගතිය නැති කරන්න හදනවා වගේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ජීවිතය කියන්නේ ඕක තමයි. ඔක නිකන් හීනක ජීවත් වෙලා, මත් වෙලා ජීවත් වෙලා, කුඩු ගහලා, ඇල්කොහොල් ටිකක් බීලා අයින් කරුවට ඒකෙන් වෙන්නේ දුක වැඩි වෙන එක විතරයි. මේ දුක එළඹ සිටික සයන් සත්‍ය සයන් අභිඥා සත්‍ය ගත්තා විරිචා. ඉතින් කවුරුත් හිතන්නේ මේකට මේ අභිඥාවක් කියලා. මේ එළඹිච්ච දුක දිහා බැලීම අභිඥාවක් කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ පුස්තකාලවල තියෙන දැනුම, විශ්වවිද්‍යාලවල තියෙන දැනුම, අර විශේෂඥා ගාතින්ද ඔක්කොම ගෝවගිඩියක් තරමට සලකන්නේ නැහැ ඒ වෙනුවට තමන්ගේ මේ හුස්ම ගන්නකොට ගන්නවා කියලා දන්න එක හෙලනකොට හෙලනවා කියලා දන්න එක ඇත්තට ඒකත් නෙවෙයි භාවනාව කියන්නේ කක්ක කරනකොට කක්ක කරන බව දන්න එක. චූ කරනකොට චූ කරන බව දන්න එක. බයිනකොට බයිනොයි කියලා දන්න එක. බැනුම් අහනකොට බැනුම් අහනවා කියලා දන්න එක. පරදිනකොට පරදිනොයි කියලා දන්න එක. හරියනකොට හරියනොයි කියලා දන්න එක. මේ ඔක්කොම ආශාසි ආශාසි වශයෙන් දැන ගැනීම තමයි. මේ දැන ගැනීම පැති තුනක් තියෙනවා. ඔය හැම දැනුමකටම ආරම්භයක් තියෙනවා. ගොරෝසු මැදක් තියෙනවා යොරයක් තියෙනවා. ඒ නිසා අපිට නිතර නිතර එන දැනීමක් බලලා මූල මෙහෙමයි මැද මෙහෙමයි යක මෙහෙමයි ඕකයි විපස්සනා කරනවා කියන්නේ. ඒ නිසා ජීවිතයේ කරා පැමිණෙන හැම දුකකම නිවන තියෙනවා. අපි හිතනවා නිවන වෙනම සුපර් මාකට් එකේ කබඩ් එකක ඇති හුඟා ගාණක් ගෙවුවම පැකට් එක පිටින් ගෙදර ගෙනියලා තියාගෙන දුවටත් පුතාටත් දෑවැදටත් දෙන්න පුළුවන් මේ කියලා. ශක්තිය එහෙම ගන්නේ. සත්‍ය තියෙන්නේ දුකේ දුකේ ඔතලා තියෙන්නේ පිටපොත්ත දුකසේ තමයි පේන්නේ දිනව ගලවල බලන්නේ කියලා. විනිවිද බලනද ඇතුළේ තියෙන්නේ ප්‍රමෝදේ ප්‍රීතිය පස්සද්ධිය සති සම්පජාඤ්ඤේ සුඛය. මේක නිදර්ශනයක් වශයෙන් කියනවා ලෝකේ තියෙන දුක් වලින් අන්තිම දුක කියනවා ප්‍රසව වේදනාව. ස්ත්‍රියක් වෙන ප්‍රසව වේදනාව කවදාකවත් පුරුෂයෙකුට විඳින්න බෑ කියලා. අපි නිකන් පුරුෂයා කියලා හිතාන අයියා වෙලා මොනවාද තරු ඇඳලා ගහන්නයි කරාටි අනම්මන සෙල්ලම් කරාට දරු ප්‍රසූතියක් ආවොත් එimhe අපිට අරක්කු බැලුම් ගන්න බොන්න වෙයි. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. එක පිරිමියකටත් විඳින්න බෑ. නමුත් ගෑණියක් කොච්චර සතුටින්ද ඒක විඳින්නේ මාතෘත්වෙ වෙනුවෙන්. දරු ප්‍රසූතියක් හම්බුනත් වන්දියක් කියලා කියනවා. වඳ ගෑණි හරි දුකෙන් කනගාට වෙන ජීවිතය. මොකද එයාට ප්‍රසූත වේදනාවක් නැහැ. ප්‍රසූත වේදනාව එයා දකින්නේ ප්‍රමෝදයක් විදියට. එයා දකින්නේ ප්‍රීතියක් විදියට. පස්සද්ධියක් විදියට. මම මාතෘත්වයේ එන්නේ එතනින්. බුදුහාමුදුරන්ගේ කතාවකින් අටුවාචාන් වහන්සේන වෛශ්‍යාවකට එන ප්‍රසූත වේදනාව ගැන මොකද කියන්නේ? වෛශ්‍යාවට හරි ලැජ්ජයි ප්‍රසූත වේදනාව. රාජමහේසිකාවට ප්‍රසූත වේදනාව කියන්නේ රාජ මහේසිකාවක් වෙන ලකුණ. වෛශ්‍යාවට තමයි මේෂ වාසේ පුරුෂාන්තරයට ය아가න්න බැරි වෙනවා. නිසා වෛශ්‍යා ප්‍රසව වේදනා දකින්නේ කුණු ගොඩක් මහා වාතයක්. තමන්ට මේ වේසකම කරගෙන ඉන්න හම්බෙන්නේ නැති ඒ නිසා වෛශ්‍යා ප්‍රසව වේදනාට පුදුම වෛර කරනවා. රාජමහේසිකාව තමන් මහේසිකා සත්වය. තමන්ගේ බඩේ ඉන්න රජපැටිය දිහා බලලා දොළ දුක ප්‍රසව වේදනා පුදුම සතුටින් විඳිනවා සංඥා විතරයි වෙනසලා. මෙන්න මේ විදිහට මේ රාජමහේසිකාවගේ දරු ගැබේ ඉන්න දරු රජපැටිය වගේ සතිය අරස කරන්න කියලා. කිරි වදින ගොයමක අරසගෙන ගොවියෙකුසේ Taman වැඩෙන සතිය තුල වැඩෙන සතිය අරස කරන්න හැබැයි දුක වැඩි වෙන්න පටන් ගන්නවා. සතිය වැඩි වෙන්න වැඩි වෙන්න නිතරම පීරි ගෑමක් දැනෙනවා. නිතරම දැවිලි දැවිලි තේරෙනවා. නිතරම පෙළෙන තවන ගතිය ඇති වෙනවා. ඉතින් ඒක උඩ දැනගන්න ඕනේ දැන් මගේ හිත පිට ගිහිල්ලා නැහැ. අරමුණේ තියෙන කියලා. අන්න ඒකේ නම වෙනස් කිරීම, අඳුනා ගැනීම සඳහා තියෙන සංඥා වෙනස් කිරීම මේක එනකොටම ඒ අනුව දැම්මම ප්‍රතිපදාව ඉදිරියට යන කෙනෙක් කියලා බුදුහාමරමට මේ දෙන සහතිකයක් මේ තියෙන කියලා දැනගත්ත දවසේ අර දුක එනකොට දන්නවා දැන් මං ඉන්නේ භාවනාවේ කියලා. දුක අයින් කරන්න හදන්නේ අයින් කරලා හදනවා කියලා කියන භාවනාව කඩා ගන්න හදනවා. සතිය බාල්දු කර ගන්නවා. සතිය දුර්වල කර ගන්නවා. සතිය පාචල් කර ගන්නවා. බත් බැල තත්ත්වයටපත් කර ගන්නවා. මේක තව තව දුක් තව තව මේ රෝග ලක්ෂණ මතුවේවා. මට කොච්චර දුරට මේක ඊට වැඩිය දරාගෙන ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ ඒ ඒ බලන ප්‍රතිපදාට ප්‍රතිලාභයක් වශයෙන් යාතුල ප්‍රතිශක්තියක් වැඩෙනවා. යාතුල දැරීමේ ශක්තියක් වැඩෙනවා. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගතියක් වැඩෙනවා. නැත්නම් මේ පොඩ්ඩක් අමාරුවක් වෙනකොටම මේකට හරි බරි ගහින්නයි ඒකට පිළියම් කරන්නයි කැස්සක් පිස්සක් යනකොට දූවන්නයි බෙහෙත් ගන්න ගියාට පස්සේ ඇඟේ කවදාකවත් ප්‍රතිශක්තියක් වැඩෙන්නේ නැහැ. ඊට වඩා බරපතල රෝග එනකොට නිකම්ම හේ බාල මැරිලා යනවා. ඒක නෙමෙයි වඩා ගන්න ඕනේ. අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය කියලා එකක්. ඒ ප්‍රතිශක්තියට ওই පිටින් මොනවක්වත් කරන්න බෑ. ඒක සඳහා අපි බලන දෘෂ්ටි කෝණය වෙනස් කරන්න ඕනේ. එකයි හැබැයි නොපැමිණිච්ච දුක්තා ගන්න යන්න බෑ ඒක අත්තිකිලම තනෝගෙට යනවා. ඒකෙන් නොපැමිණිච්ච සැප හොයන්න යන්න මේක කාමසුකල්ලියානෙකට යනවා. මෙතන තියෙන පැමිණි දුක. ප්‍රകൃතියෙන් පැමිණෙන දුක හුස්ම කියලා කියන්නේ අපි කාය. කරේ දාගත්ත දුක නෙවෙයි. අපි කොහොමඩක්වත් ඉදිරියෙන් තියෙන දකින්න කැමති නැති එක නම් සත්‍ය තියෙන ඊතරණ ප්‍රතිපදාව තියෙන ඊතරණ මධ්‍යම මැදමාව ඊතරණ අපිට සීළු දේ පාවා දෙලා සීලක පිළිතලා ඔක්කොම වැඩ නතර කරලා හරියට ක්‍රියාකාරකම් ඔක්කොම නතර කරලා ඒ හුස්මෙන් කරන ක්‍රියාකාරීත්වය අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් කරන මේ ක්‍රියාකාරීත්වය අවිඥානකව කරන මේ ක්‍රියාකාරීත්වය අසම්පජඤ්ඤව කරන මේ ක්‍රියාකාරීත්වය අචේතනිකව කරන මේ ක්‍රියාකාරීත්වය බලා සිටීමම ආධ්‍යාත්මය බලා සිටීමම භාවනාව මොනවාක්වත් කරන දෙයක් නැහැ මොනවා කරත් භාවනාව අවුල් වෙනවා බලා සිටීම පමණයි ඒ බලා සිටීම විපස්සනා කරන විශේෂ දැක්මක් ඒක බලහිනකොට හොඳක් පේන්නේ නැහැ. කරත් නතර කළා තිබ්බත් කරත් දිව්වත් අලවංගුව රෝදේ මැඩගෙන තියෙනවා. රෝදේ පෙලාගෙන තියෙනවා. ඉතින් අපි හිතන නතර කරන ඉන්නකොට එකතැනම තද වෙන නිසා කැරකෙනකොට හරියයි කියලා. කැරකෙනකොට නතර කළා තියෙනට වැඩිය කැපෙනවා. කොච්චර ග්‍රීස් දැම්මත් කොච්චර ලුබ්‍රිකේට් කරත් කද්දාකවත් නතර කරන්න බෑ. අද තියෙන ලෝකේ තියෙන හොඳම යන්ත්‍රය කියලා කියන්නේ යන්ත්‍රේ මැෂින් එක දුවද්දිම ඇතට ග්‍රීස් විදලා ඒ ලුබ්‍රිකේට් කරන ඒකට කියනවා ස්නේහණය කරන ස්නේහණය කිරීමේ ක්‍රියාවිය තමයි අද ලෝකේ තියෙන තාක්ෂණයේ ඉහළම තැන. උපහෝගී දවසල නොරොච්චලේ ඒ ටර්බයින් එක කැරකෙනකොට එතන එතන ඒ කැරකෙන වේගයට වැඩි වේගයෙන් ඒක ඇතුළට ග්‍රීස් විදින්න ඕනේ. ග්‍රීස් විද ගන්න බැරි නම් තප්පරයකට. කපඩම් වෙලා කර වෙලා කියනවා. ඊට පස්සේ ආය කොච්චර ග්‍රීස් ගැව්වත් හරියන්නේ නැහැ. අර ටර්බයින් එකේ මෙෂර්මන්ට් අරන් ගිහිල්ලා ආයෙ ඒක එංගලන්තෙදී වක් කරලා ආයෙ නැවෙන් එනකම් යන්ත්‍රෙ මේ පමයි. අපි ඒක වෙනකොට සමනල ව්‍යාපාරේ හිටියේ. එතන ගියාට පස්සේ ගියා මෙන්න ස්වාමීන් වහන්සේ ටර්බයින් එක. මේක තමයි අපි ළඟ තියෙන වටිනා උපකරණේ. මේක වැඩ කරන්න පටන් ගන්නවත් එක්කම ඒ ඇක්සල් එකට ග්‍රීස් විදින්න ඕන. ඉන්න පවර් එක විදින්න ඕනේ. අපි කැඩුනොත් කියලා තව එකක් තියාන අපි පටන් ගත්තේ. අර ගොල්ලන් තිබුණ එක මැෂින් එකයි එක තප්පරයකට ග්‍රීස් කරන්න බැරි වුණා. අය පුදුම වේගයක් පුදුම කරන්ට් එකක් තියෙන්නේ පපඩම් වගේ කරනවා. ඊට පස්සේ දෙවෙනි එකක් තිබ්බනම් අතෙන් දාලා ග්‍රීස් විදලා වැඩක් පටන් ගන්න පුළුවන්. ඒතර හත් ඇරි දෙකක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ නතර කළ තිබ්බත් දිව්වත් මේ අලවංගෝ රෝදේ මැඩගෙන තියෙන්නේ. ක කියන වචනේ මේකේ තියෙන්නේ අඛ කියන එකයි බුදුරජාණන්සේ ඇක්සල් එකට ඉංග්‍රීසි දාත වචනේ. අක්ෂය රෝද බුස් බුස්කෙඩියේ පෙළගෙන මැඩගෙන ඉන්න එක තමයි දුක්ඛ ක කියන වචන තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා අපි හිඳගෙන හිටියත් හිටගෙන හිටියත් බුදියා හිටියත් නිදා හිටියත් ක කාගෙන කිත්ති තියෙන්නේ මේක. මැඩගෙන තියෙන්නේ. ඉරියව්ව කියලා පුළුන් කොටයක් උඩ වාඩි වෙලා බලන්න. වාතයේ උඩ ඉඳගෙන ඉන්න බලන්න. දුකේ අබ්බමල් රේණුවක වෙනසක් වෙන්නේ වැලි ගොඩක් උඩ වාඩි වෙන්නේ. උගුරස කට කොටක වාඩි වෙන්නේ. දුකේ කිසි වෙනසක් නැහැ. එතෙන්ද භාවනා කෙරුවට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි මේ භාවනායේ දුර්වල නිසා අපි කොච්චරක් කොට්ටමෙන්ට් එකකට හදාපාවිදිනවා. පොඩ්ඩක් එහෙම රත් වෙච්ච ගමන් පොඩ්ඩක් ඉද්දෙච්ච ගමන් ඉතින් හිතනවා ඕ මේක වැඩි වෙයි අංශ භාගයට වෙයි කොර වෙයි මේ කියලා නැගිටලා දුවනවා. ඒ මොකද අර පැමිණෙන දුක දුක්ඛ සත්‍ය කොටසක් බවත් පැමිණි දුක් පැනිරහ බවත් බුදුහාමතුරු මේකට ප්‍රමෝදයක් විදියට බලපං ප්‍රීතියක් විදියට බලපං පස්සත්‍යක් විදියට බලපං සත්‍ය සම්පජඤ්ඤය විදියට බලපං දුකක් විදියට බලපං කියූප එක අපිට ඉතින් බුදුහාමුදුර අකරුණාවන්තයි වගේ කියලා. බුදුහාමුදුර අපිට මේකට බාම් ටිකක් ගෙනත් දෙයි කියලා අපි හිතන්නේ. නත්තල් පප්පා රැයට ඇවිල්ලා බබාගේ මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යන්න වගේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ කකුලේ ආතරයි කිස්සොල්ට බේට්ටියක් ගාලා යයි. අපි බුදුහාමුදුරන්ට බෝධි පූජා දෙන්නේ ඔන්න උවට. මට කොන්දේ අමාරු වෙනකොට තව තවයි අයියෝ මේවට කියන්නේ සපත්තවත බුදුහාමරට හතුරුකම් කරනවා මිච්ඡර දුක්ඛ සත්‍යයට මනසය යොමු කරලා බය වෙන්න එපා පුතේ ඔක දිහා බලපන් කියලා දුක්ඛ සත්‍ය පෙන්නද්දී අපි බලනවා ඒක මගාරවල ගිල දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඒවට ඡාෂාටකම් කියලා මායාවී ගති කියලා කියනවා. වංචනික ගති කියලා තියෙනවා. මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෑ අපි සේරගම කුප්පි වල සමාන ෂටගති රෝගයක් තියෙනවා. හැම කෙනාගම කිල්ලෝට හුණු තියනා වගේ ෂට මායාවී වංචනික ගති තියෙනවා. නමුත් බුදුහාමේ ඔක්කොම ගලවලා යන්න කියන භාවන හරි ගියොත් පෙලීමක් තේරෙයි, තැවීමක් තේරෙයි, දෙවිල්ලක් තේරෙයි, කම්මැලි ගතියක් තේරෙයි, නීරස ගතියක් තේරෙයි, අසරණ වෙච්ච ගතියක් තේරෙයි. ඒකට පුළුවන් නම් හුදේකලාව කියපන්. විවේකයේ කියපන්. ප්‍රමෝදයේ කියපන්. ප්‍රීතියේ කියපන්. පසතියේ කියපන්. සති සම්පජඤ්ඤේ කියපන්. අන්තිමක සුඛයක් කියපන්. ඒතරේ මනස භාවනා ජීවිතය හම්බෙන සුඛය අම්මගේ තනින් හම්බෙන කිරි වලටත් වැඩිය හොඳයි. හැම තැනම කොයි වෙලාවෙ ගියත් ඒ මනසනේ එළඹ සිටි තත්වෙන් ඒකට අනෙක් පිරිස චරිචුරු ගන්නවා. මේ මිනිස්සේ චරිචුරු ගෑම ප්‍රමෝදයක් කරගන්නවා. කාට මුවින් බඳින්න යන්නේ මට අර වේදනාවක් තියෙනවා මේ වේදනාවක් තියෙනවා කියලා කවුරු හරි කිව්වත් නැහැ කියන්න යන්නෙත් නැහැ. මම කියනවා මේ දෙය කියන්නේ මම ජීවත් වෙනවා. මම දැන් වර්තමාන මොහොතේ ඉන්නවා. ඉතින් මම බුදුන් එක්ක නෙන්නේ. මම ධර්මයත් එක්ක නෙන්නේ. මම සංඝයත් එක්ක නෙන්නේ. මම ධර්මිනේ කටයුතු කරන්නේ. ඉතින් ඒකට ප්‍රීති ප්‍රමෝදයක්. ඉතින් මුද්‍රයන්සේ හැම දරුවෙකුටම හැම ශාක්‍ය පුද්දේකට සමානසේ ප්‍රීතිය බෙදලා දීලා තියෙනවා. සුඛය බෙදලා දීලා තියෙන අපි හිතනවා ඒක නෙවෙයි අපිට මේ සුපර් මාකට් එකේ තියෙන ප්‍රීතිය ඊට වැඩිය හොඳයි කියලා. අපේ දේශපාලනඥයෝ දෙන්න හදන වීඩියෝ ඊට වැඩිය හොඳයි. ආර්ථික විශේෂඥයෝ දෙන්න හදන ප්‍රීතිය හොඳයි. නැත්නම් මේ සමාජ විද්‍යාඥයෝ ඇඳලා පෙන්වන්න හදන මේ දුප්පතුන් නැති ලෝකේ හොඳයි කියලා. පුදුමාකාර රැවටිල්ලකින්නේ බොන මිනිහා හොඳයි යටි. හැම එකම බීලා ඉන්නේ. හැම එකම මත් වෙලා ජීවත් වෙන්නේ. ඒක නිවේ බයපත්‍රම අපරාධය. බිහිවුමත් වෙච්ච අමනියෝ තමන්ගේ දරුවෝත් ඒකට යොමු කරනවා. කවදද පොඩි එකෙක් ඔයෝ ගැටෙන් ගැලවිලා එළියට එන්නේ? සාප වදිනවා. සාප වෙනවා. මෙච්චර බෝදල්ලා වියදම් කරලා මේ පොඩි උන් අම නොමනා දැනකට යොමු කරලා ඌට උටුණු පළංගා කාඩ්බෝඩ් වලින් ඌට කෝට් අන්දවලා ඌ නිකං අර පිටන් ලොපිසන් කොටුක රජ කරනවා. හරියන්නේ. හරියන්නේ මේව දහ ගන්නවා. ඒ නිසා එකක් කරන්න ඕනේ සතුට දුකට මුහුණ දෙන්න. එළඹ දිර මුහුණ දීලා දරුවන්ට, ශිෂ්‍යයන්ට, ගෝලයන්ට සියයටම කියන්නේ ඕක තමයි දුක අවබෝධ කරනවා කියන්නේ. දුක මඟහරවන එක නෙවෙයි මේක අවබෝධ ශක්තිය සඳහා එන අමුද්‍රව්‍යයක්. දුක එහෙම නැත්නම් කේන්ද්‍රී ගාලා අල්ලපු ගෙදර බැලලා අයිතිවාසිකම් ඉල්ලලා චෝදනා කරලා ඒකෙන් පේන තියෙන බැගෑ ගතිය. නෝන්ජල් ගතිය. දාස ගතිය. කඹුරන ගතිය නැත්නම් ਸਰබලදාරි දෙවියෙක් අදහන ගතිය ඔක්කොම ඇවිල්ලා මට කරලා දෙන්න පුළුවන් වෙයි මන්ත්‍රීතුමාගේ ලියුමෙන් මේක නැති කර ගන්න පුළුවන් වෙයි නැත්නම් මේ ආත්ම පිනේ ලබන ආත්මක නැති වෙයි මම සේරම නිකන් පය බර වහයට පිටි කර හය බෙහෙත් බඳින්නාසේ නැත්නම් එලඹිච්ච දෙක බලාන ඉන්න පුංචි පුංචි දුක් ප්‍රීතිය ප්‍රමෝදයක් කියලා බලපුගෙනාට ඒ විනෝදාංශය අන්තිමට මරණ දුක ඉදිරියට එනකොටත් hina වෙන්න පුළුවන්. අන්තං කැඹිරිල්ල ඉවරයි. එතකන් කඹරනවා. දැන් මරෙන් බැවිල මේක ඉවර කරපන් කියනකොට මරණයත් බය වෙනවා. බය වෙනවා කියලා දැන් බය කරන්නේ දත්තිශාගෙන එනකොට මියා කාටටත් දෙන්න හදනවා. අයින්ද පොඩ වාඩි වෙනවා මම එනකන් තමයි හිටියේ කියලා. ඕනේ භයානක රෝගයක් එනකොට එන්න ගියාම මරණය කොච්චර බය වෙනවද ඊට වැඩිය දොස්තරලා බය වෙනවා. ඒ දොස්තර ජීවත් වෙන ඔය අතරමැද අතරමැද ගානින්න ජීවත් වෙන්නේ කවුරු හරි මේ බය හෙම්බිරිසාවක් හැදලා දොස්තර මාත් එක්ක නෙමෙයි නේ ගානක් නැහැ කියන්න බයද දොස්තරගේ මූණට මොකද වෙන්නේ කියලා. අයියෝ තවත් කස්ටමර් කෙනෙක් නැති වෙනවා. ඉහා කරන්න දැනේ වෙන ඔයිටත් කලින් අපේ පොලිමට ආවන එනකොට හැබැයි අහවල් පොලිමට එන්න අහවල් ස්පිතාලට එන්න කියලා හරියට ඇඩ්‍රස් කාඩ් එකක් දෙනවා. ඒ නිසා මේකේ මායයා ඒ මාර දූතයෝ විවිධාකාරයෙන් අපේ වටේ එකතු කරලා තියන්නේ. හැම ප්‍රොෆෙෂන් එකක්ම මාර දූතෙක්. හැම වෘත්තියෙම වශයෙන් අල්ලගත් එක මාර දූතෙක්. ඒක අපිට එන හැම දුකකින්ම කීයක් හරි කඩා ගන්නවා. ඉහළ කියන මෙච්චර නිකන් ඉඳපා මිට කලින් එනකොට වෙන්න ඒකට මං කියලා දෙන්නම්කෝ. උගේ ගෙදරට ගිහලා බලන්න උගේ ගෙදරට ලෙඩ නැද්ද කියලා. ඌ ගැන ආර්ථික ප්‍රශ්න උට නැද්ද කියලා ආර්ථික විශේෂඥ ගෙදරට ගිහලා අහන්න බලන්න. දේශපාලන නැත්නම් ගෙදර පාලනයක් තියෙනවද කියලා බලන්න. මොකක්වත් නැහැ. හරියටම අපේ ගෙදර වගේ තමයි. තමන් ළඟ තියෙන එකම තමයි. ඉතින් මේක දැක්කට පස්සේ ලැජ්ජ වෙන්න දෙයක් නැත්තේ නෑ. දකින්නේ ඇති හැටිය. මේ ඇති හැටිය දැකීම අද අපිට නෝන්ජල්කමක් වෙනවා. අපි ඇති හැටිය වහන්නයි රූපලාවන්‍ය කරන්නේ. ෆේස් ලිෆ්ටිං කරන්නේ. හැඩ වැඩ කරන්නේ. ප්‍රകൃතිය දකින්න අපි කැමති. ඒ කියන්නේ කොහෙද අපි සත්‍ය දකින්නේ? කොහෙද අපි මධ්‍යම ප්‍රතිපදාවට යන්නේ? එනිසා අපි වගේ නොදියුණු જાතීන් සත්‍යෙට ගොඩක් හිටුයි. ජුන් જાතීන් ගොඩක් සත්‍ය මග ඇරලා ගිහිල්ලා. ඒ වාතේ දෙවෙනි પરම්පරාව සත්‍ය කියන එක දකින්නෙම නැහැ. ඒකට වෛරක්කාර වෙලා. එනිසා අපි පහුවෙලා තුන්වෙනි ලෝකෙ ඉපදිච්ච එක ලොකු වාසනාවක්. අනිත් එක උසස් පෙළ ඉහළ පන්තියේ පොහොසත් තැනක ඉපදුනනම් අපිට සත්‍ය යන්න යන්න බෑ. උගා දුක්පත් උනන සත්‍යයට යන්න බෑ. අපි මධ්‍යම පන්ති උපදින්න ඕනේ. අපිට වෙන්නේ මධ්‍යම පන්ති උපදීන් පිම්මදිකමක් කියලා නෑ. ඉහළ පන්තියේ උපදිනවා නම් පිම්මදි. පහළ පන්තියේ උපදිනවා නම් පිම්මදි. මධ්‍යම පන්තියට ඕන අපිට මේ බිමේ තියෙන බණක් අහන්න හම්බ වෙන්නේ බය වෙනවා. විශේෂ පන්තියක ඉන්න කෙනෙකුට ඇවිල්ලා මෙතන වට කරලා මරන්න හදනවද කියලා හිතනවා. දුප්පත් මිනිස්සුන්ට මේ විවේක ගන්න බෑ. ඒ නිසා මේ හම්බෙලා තියෙන හොඳම පදනම හොඳම පදම ඒකෙදි සතුට වෙන්නේ නැත්තම්. මෙච්චර දේවල් හම්බෙලා තියදී හම්බෙච්ච නැති කුණු කන්දලයක් ගැන පශ්චාත්තාප වෙනවනම් ඒක ඇත්තට මානසික රෝගයක්. දෙඩෙක් කායික රෝගයක්. තියෙන එකක් නෙවෙයි හදාගත් එකක්. පිස්සු ඇද්දලනවා කියලා එකක් කරන්නේ. යක්කු බඳිනවා කියලා එකක් කරන්නේ. අනේ බැඳපු යකෙක් ඉන්නේ බුදුරජාණන්සේ වැහුම් ඇරලා පෙන්නනවා පැමිණියකට පුරුදු වෙන්නේ ඒ මේ අපි අද කතා කරුවේ ගිය පාර කතා කරපු ආත්ම භාව ඕලාරික ආත්ම භාවයේ බැහුම් අරිනකොට උඹට පේන දේ මේකට දක්ෂණම් මේ විභාගයෙන් සමත් වෙච්ච එක නා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයට සුසුකම් ලබනවා එයාට තේරෙන පටන් ගන්නවා මේක යට රූපී වූ එවනල්ලක් වගේ සබ්බංග පච්චංග සමන්නාගත මේ ශරීරයේ අංග වගේම තියෙන මනෝමය කයක් තියෙනවා පිටිපස්සේ ඒක හරියට ඕනෙම ආණ්ඩුවකට පාතාල කල්ලියක් ඉන්නවා. ආණ්ඩුව මොකක් කරන්නේ ආණ්ඩුවට අයිකෝඩ් ගන්න වේදිකාවට හැල මොන නම්බුවට කතා කරනවා. පාතාල කල්ලිය ඇවිල්ලා බලනවා කවුද විරුද්ධව ඉන්නේ ඇන්ඩාවට මෑන් මෑන් මිසින්. යන්නේ පාතාල කල්ලිය තමයි තියෙන්නේ ආණ්ඩුව වල ඔක්කොම තියෙන පාතාල කල්ලිය. එතකොට අපි ආණ්ඩුව හරියට දැනගන්නම් පාතාල කල්ලිය දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ දේශපාලනඥයෝ අපිට පෙන්වන්නේ මොන මොනතද ඇතුළත මොකද තියෙන්නේ. එහෙම නැති කාටවත් රජ කරන්න බෑ. ඕනම රජ කෙනෙකුට ධම්ම ධම්මරිතෝ ටිකක් ඉන්නවා. ඒ වගේ අපේ ඇතුළේ අපේ කර්මය ක්‍රියාත්මක කරන්න, ඍතු බලය ක්‍රියාත්මක කරවන්න, චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරවන්න, ආහාර දිරවන්න වෙනම මදාවිය ටිකක් ඉන්නවා. ඒ මදාවිය අපි හිතන්නේ අපි කියන දේ අහනවා ගැන මදාවිය දන්නවා අපි ඌන් කියන දේ අහනවා කියලා. එනිසා මේ මදාවිය තමයි අපිට කියන අහන්න නැගිටවා දැන් අපිට බඩ යන්න තියෙනවා. ඵලයන් කුසියට. ඵලයන් දැන් කක් කුසියට. නෑ පුළුවන්. සාරම භාගයක් උස්සගෙන දුවන්නේ. දැන් අපිට වමන යන්න තියෙනවා ඊට පස්සේ. කිව්වට පස්සේ ආයෙ පොඩ්ඩක් පස්සේ වමන යන්න පුළුවන්. කිවිසුවක් එන්න යනවා නැතර කරපන්. අපිට පුළුවන් නැතර කරන්න. බෑ. ඒකයි ඇටච් බාත්‍රූම් තියෙන බෝසත්තු ගාව තියෙනවා කියන්නේ හදිසියට යන්න පුළුවන්. එහෙම නැසෙ නැතර ගැලේට යන්න වෙන්නේ. ඉතින් ඒ වගේ මේ පිටිපස්සේ කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය ඥාන පිරිම ගතියක් නැහැ. ඒ කට්ටිය මේ පැවිදි උපවිදි වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් යට මනෝමය එකයි ඔක්කොම මනුස්සකම එකයි. ඒක තේරුම් ගන්න බෑ. තමන්ට හම් වෙච්ච මේ යන්තරේ තමන්ට හම්බෙච්ච මේ ඕලාරික අත්භව ප්‍රතිලාභයේ පිළිගන්න බැරිකම නිසා ඒකට හේතුව මේ පැමිණි දුකට කරාරිනකම යෝගාවචරයට කවදාකවත් යෝගාවචරයක් වෙන්න බෑ පැමිණි දුකට දුක් මුණ දෙන්න බෑ කියලා. හැබැයි මේ පැමිණි දුක ඔක්කොම මුණ දෙන්න ඕන කියලා ධර්මිකුත් නැහැ. වින්දට වඩා ටිකක්. වින්දට ටිකක් කරන්න කරන්න ප්‍රතිශක්තිය වැඩෙනවා. එයා තුළ පුදුමාකාර විදිහේ මේ දැරීමේ ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. අහල පහල ඉන්න අය සහලවනවා. ගස්කොලන් සහලවනවා. දිව්‍ය බ්‍රහ්මයේ සහලවනවා. ඒ මනුස්සයා මේ දැරීමේ ශක්තිය. අපි ඒක හේතු ගන්න බුද්ධ ගුණයකට. ධර්මයට සංඝයාට ඒකල කියන අපි බුදුහාමුදුරන්ට මිත්‍රවත පුරනවා. මොකද්ද? වෙනදට වැඩිය දුකක් අද විසනවා. ප්‍රතිපදාව වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්. ඉතින් ඊට පස්සේ අපේ ලොකු සංසි කිව්වේ ඉන්නකම් කරන බයිලාව නෙවෙයි ඉතුරු වෙන්නේ. මරණවල පස්සේ උඹිතුරු වල යන ආදර්ශය. ඉන්නකම් අපි ජයගත්තත් පෙරතුණත් ඒක බොහොම පොඩි සිද්ධියක් විතරයි. මරණයට පස්සේ ඉතුරු වෙන ආදර්ශය ගැන පොඩ්ඩක් කල්පනා කරපන් කියලා. ඉතින් කියන්නේ අපි ජීවත් වෙන්නේ අතීතයේ කියන කනාගතේ කියන එක නෙවෙයි. දුක දැරීම සඳහා අපි හේතු දක්වනවා. හේතු ගැනීමක් කරනවා බුදුබණේ. ඒක තේරුම් ගත්තට පස්සේ වැඩි බණ අහන්න ඕනේ නැහැ. ඒ තේරුම් ගන්න ගන්න කොච්චර බණ හෙවත් ඒක වැරදුකුත් නැහැ. එනිසා මේ විතර භාවනා කරන පිටසකට මේ දේ කිව්වාම ඒගොල්ලන්ට නැවත සලකා බලන්න පූර්ණ අවස්ථාව ගෙවල් දොරට වෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව Tamanට මේ පැමිණි දුක ඒ ප්‍රමෝදයක් විදියට ප්‍රීතියක් විදියට අසද්දයක් විදියට සති සම්පජඤ්ඤයක් විදියට සුඛයක්ෂේ දැනීමට දැකීමට භාවනා මානසිකාරය කරද්දීම පරියන්කේ තුලදීම තමන්ගේ ඥානය තමන්ට පහළ වීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් ගත කරලා තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තම තමන්ගේ භාවනායේදී මතුවෙන ප්‍රශ්න මතින් හෝ කියන්න කරන්න යමක් ප්‍රශ්න කරන්න යමක් ප්‍රකාශන යමක් කියනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාව නාමයෙන් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් අපි එත්තාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමේ දේශනා සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු අවසරයි ස්වාමීන් වහන්සේ. බොහෝ දේශකයන් වහන්සේලා මේ ත්‍රිහේතුක ප්‍රතිසංයයක් ගැන දේශනා කරනවා ත්‍රිහේතුක ප්‍රතිසංයයක් නැතුව මඟපරණ අවබෝධ කරගන්න බැහැ කියලා. වහන්සේ කලින් කරලා දෙන බලන්න ත්‍රිහේතුක ප්‍රතිසංයය ගැන මොකක්ද ඒක ක්‍රියාත්මකවන්නේ කොහොමද? තමන්ට දුක පැමිණිච්චාම තරහක් එන්නේ නැත්නම් ඒට ආසාවක් එන්නේ නැත්නම් ඒ දුක නෙවෙයි අර කල්ලන්න ඕනේ මේ කල්ලන්න කියලා මෝහෙකුත් නැත්නම් ත්‍රිහේතුකයි. තමන් කරා නින්දාවක් එනවා. දුකක් එනවා. කරදරයක් එනවා. බලාපොරොත්තු වෙන දෙයක් එනකොට ඒක තරහ එනවනම් අහේතුකයි කාලකන්ණි. අනේ මේක තව තවත් එන්න ඕන කියලා හිතනවනම් සැපක් හෝ ඒත් කාලකන්ණි. ඒක අහින්න නැතුව කණ්ඩ පොරොප්ප ගන්න වටපිට බලනවා මොහේ. එන පැමිණි දුකට මුණ දෙන්න ත්‍රි හේතුකද කියලා දැනන මට ඒක ආවයි කියලා සතුටුකුත් නැහැ. කනගාටුකුත් නැහැ. මේක මහා කරලා යන්න හදන්නෙත් නැහැ. එන දෙයට මුණ දෙනවා ත්‍රි හේතුකයි. ඒක හරියම ලේසි භාවනා කරන අයට බලන්න. ඔය පොත්කාරයෙන් නම් කවදාකවත් බෑ. ඒ ආදෝ මේ තීහිතු කියලා හිතාන තියෙන වෙන මොකක්ද? ඒකට හිතනවා මේ බෝල තුනක් වගේ තුනක් ඇති. කුට්ටමක්. ඒක තියෙනවාද කියලා අතගාලා බලලා කියන්න පුළුවන් ඇති කියලා හිතනවා. එහෙම කුට්ටම් ඕකේ මොකුත් නැහැ. මේ කරදරයක් ආවම දැලෙන්නේ නැහැ කියන එකයි තීහිතු කියන්නේ. දිනන අයේ අද්ද අලෝභයද කියලා වෙනම බෝලයක් තියෙනවා. අද්වේෂය කියලා වෙනම බෝලයක් තියෙනවා. අහෝ අමෝහය කියලා බෝල තුනක් තියෙනවා. ඔක්කොම ගියාට පස්සේ අත කාලා බලනවා උඹට හේතුකද කියලා. එහෙම බලන්න දෙයක් මොකක්වත් නැහැ. දුකක් පැමිණිච්චාම අඬන එක අමනයා. දුකක් වෙච්චාම කලබල වෙලා අංජබදල් වෙන එක කෘතඥයා. අහේතුකයි. පැමිණිච්ච දුකට බැඳලා කියන්නේ අනේක හේතුක ප්‍රතිසන්දී. අපේ සමහරලාට අපි අමනයි. සමහර පුතඥයි. සමහරලාට අපි බාල්දුයි. සමහර වෙලාවට සිංහයේ කුසේ අපිට පේන තියෙනවා කමන්නේ. පැමිණි දුකට මට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒකයි අහේතුක හේතුක වෙනස. එක මිනිහා තුල තියෙන්න පුළුවන්. අපි එකෙන් ත්‍රි හේතුක බවට අනුග්‍රහ කරනවා. අහේතුක බාපු ආගම කිතින් දන්නවා මේ වෙලාවේ මට වැඩි වැරදුනා. හිතුව හැටි වැරදි. මිච්ඡාදිත්‍යයි. අයෝනිසමනසිකාරය මට මේ යෝනිසමනසිකාරය තියෙනවා. මේ වෙලාවේ තියෙනවා මේ වෙලාවේ නැහැ. තියෙන වෙලාවට කණු ගා ගන්න. එතකොට අර හේතු බව වැඩෙනවා. ඒක තේරෙන්නේ අමලියකදී. සැපේදී තේරෙන්නේ නැහැ. සැපේදී බොහොම පටුයි අපේ මනස. දුකේ තමයි ඇතුළට යන්නේ. අන්න ඒ වෙලාවේදී නොසැලී. නොසැලෙන ගතිය තියෙනවා නම් ත්‍රි හේතුකයි කියතේ. ඉතින් ඔහොම කිව්වම තේරුණා කියලා හිතෙනවා. ඕනේ මැට්ටන්න තේරෙන්නේ මැට්ටට තේරෙන්නේ නැහැ. හැබැයි මැට්ට වුණත් කමන්නේ ආයෙ කරදරයක් එනකම් බලාපොරොත්තු වෙන්න කරදරයක් ආවට පස්සේ බලන්න. ගහකට මේ කරදරය ආවනම් ගලකට මේ කරදරය ආවනම් ඒ ගහ ගල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේ රාග ද්වේෂ මොහ නැහැනේ. මේ මයිදොට තයිල දින මගේ ඇතුලේ ඒ පැත්තක පිටේ වෙනවා. පෙලෙනවා. නමුත් මට මේ කෘත්‍යයට මුහුණ දෙන්න බෑනේ මේ තැටෙන පැවෙන හිතකින්. අනිත් පැත්තක තියෙනවා මේ ගණන් ගන්න තියෙන්න පුළුවන් ගතිය. ඒ පැත්ත මා බුද්ධ පාක්ෂිකයි. තලෙන තලෙන ගතිය මාර පාක්ෂිකයි. ඒ නිසා මේ මාර පාක්ෂික ගතියට වැඩි තන දෙන්නේ නැතුව මේකට මූණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවානේ. දෙකම හැම මිනිහගෙම තියෙනවා. හැම පොන්නේ ඇතුළම තියෙනවා. හැම බය අඩු මිනිහ ඇතුළම තියෙනවා. හැම වීරය ඇතුළම තියෙනවා. ඒක අනුග්‍රහ කරන්න ඕනේ නොසලින ගතියට. හැබැයි අපි නෑදෑයකට කැමති නැහැ. අපි කිට්ටුවන්ද මිත්‍රවත් කැමති නැහැ. බුද්ධ අහංකාරවත් කැමති නැහැ. මොකද කරන්නේ? මොකටද සෙනඟක් එක්ක කොහොමද ගමනක් යන්නේ? සෙනඟක් එක්ක ගමනක් කරනකොට මතක තියාගන්න ගමන වේගය තීන්දුව කරන්නේ දුර්වලයි. සමූහයක් එක්ක වැඩ කරනකොට වේගය තීන්දුව කරන්නේ බැරි එකක්. පුළුවන්කට පුළුවන් කවුරු යන්න පුළුවන් වුණාට බැරි එකයි ඉතින් චරිචුරු ගන්නට මොනවා කරන්නේ? නඩේමේ පහුවෙන එක විතරයි වෙන්නේ. තනියෙන් යන්න ගියාම කඩාගෙන යන්න පුළුවන්. ඒකයි තනි අලිය වගේ. කංග වෙනගේ තනියගේ වගේ වෙනකොට ඒකම ත්‍රි හේතුකයි. අනේ ජීවත් වෙන්න පුළුවන්කම ත්‍රි හේතුකයි. තව කෙනෙක් නැතුව බෑ කිව්වනම් හොදන්න බැරි කක්කා. ඌ කොහොමඩක්ක ඌලගේ කොහොමඩක්ක බයද? ඒ කොහොමඩක්කත් බයද? මට අසවල නැතුව බෑ අසවල දෙය නැතුව බෑ කියනවනම් බුදුචානන්තේ නාලාගිරිය අත එනකොට මෙහෙම කළානේ පින්නේ. මගේ අතේ මොකුත් නැහැ, පිස්තෝල නැහැ, කරාටේ නැහැ, අනම්මන මොකුත් නැහැ. මෙන්න වැඩේ. මේක කියන්නේ අබේ මුද්‍රා කිසිම බය ඔබ බය වෙන්නත් එපා මයි ළඟත් බය නැහැ මේ පිස්තෝල තියෙන දාන්න දාන්න ජේම්ස් බොන්ඩ් කතා නැහැ කඩුවට දාන ශාස්ත්‍රීය ගති නැහැ ඒ මන්තර නැහැ මෙච්චර විශාල පාඩමක් කියන රට උණු කැලලක් ඇල්ලුවද බුදුහාමුදුරුවෝ කළු ලැල්ලක් ළඟට ගියාද දැන් ඉන්නේ බයියන්ද කළු ලැල්ල රට උණු කැලලක් නැත්නම් පාඩම් පටන් ගන්නවත් බෑ ඒක ගොඩාක් ඈති කරන ඔය ප්‍රොජෙක්ටර්ස් දාගෙන ණය අපෙන්නට හදනවා කියන්න දෙයක් නැහැ බුදුහාමරෝ සියලු සකල ලෝක ධර්ම වේ දේශනා කරා රට වුණ කැලල වැඩිම වුණොත් මෙහෙම කරා මේක කියන්නේ ව්‍යාකරණ මුද්‍රාව මෙහෙම හේතු කාරණා පහක් තියෙනවා මේ දෙක ගියාම මේක තුන්වෙනි කාරණාත් එක්ක සම්බන්ධ වෙනවා ඒ අතරමැද අතුරු සම්බන්ධකම් පවතින්න පුළුවන් අපි මේකට වඳිනවා මේ ධර්ම චක්‍ර මුද්‍රාව මේ මේක මේ ව්‍යාකරණ මුද්‍රාව කියලා මොකක්වත් නෙවෙයි පෙන්වන්නේ. ඊටාම ගැඹුරු ධර්මයේ දේශනා කරන්න මොනක්වත් ඕනේ ඒ බොරුව කියන තමයි මේ ලොකු ඔඩිටෝරියම් හදාගෙන සවුන්ඩ් ප්‍රූෆ් කරගෙන ඕවේට් ප්‍රොජෙක්ටර්ස් දාගෙන යන්නෙම පචේට. නිසා ත්‍රිහෙතුක බව වෙනකොට කණුවක් හිටේ වගේ ගහක් තියනා වගේ කිසිම දෙයක කිසිම අපේක්ෂාවක් නැහැ. කොයි එකවත් වැඩිත් නැහැ. ඕන එකක් පාවිච්චි කරනවා. දැන් තමයි ගමන යනවා. මොකද්ද ඉස්කෝලේ කියන්නේ? දැන් තමයි දුකට මුන් දෙනා දැනගන්නේ ආරය. නෑ. පරයන්කේ රෝසාවේදී ඉස්සරහට හරි භාවනාවට පටන් ගත්තාම අර ඉතින් හිතුවේ මයිකෝත් කරන අන්තපස් කියන ආනාපාන කුරුදු කරලා ඊට පස්සේ ඉතින් නැතු ආනාපාන කරගෙන හොඳට හිත බොහොම tempata ඉන්නේ ඉඳලා ඒ සිද්ධිය පස්සේ ආපහු ඉතින් ඒ ඉතින් කොහොම කරත් අපි අමතක ගන්නකොට කොච්චර කිව්වා අර හිතේ නොඒවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ ලෝකෙත් එක්ක ගහන ගහන ගහන බැරි තැන. මේ ක්‍රියාකාර කරන බැරි තැන මේ පැත්තකට දාලා ඉඳලා ඉන්නවා. ඉස්මතු දැනෙන බැරි. දුක දිහා ඒ කියන්නේ සුඛ සංඥාව කියන එක එන අවස්ථාවක් මේ කියන්නේ එහෙන් බලාගෙන බලාගෙන නොයේ ක්‍රියාකාර කරලා අර ඒ ගෙලිට කයින් කරන්න බැරිලා බලලා බැරි බැරිම දැන තමයි අතමන්නේ කියලා උරින්කින් ඉන්නවා. දැන දැනගෙන හිත අවස්ථාව වෙනවා නිසානම් පෙර. ඒ දෙවට වටේටම කෙලස් තාරා පොළොමදී මේ කපාගෙන ගැහලක් තියෙනවා. ඒක දිහා ඉන්නකොට හරියට දැන් හරියට හරි සතුටක් එහෙම නැත්නම් මේ හරි සෙල්ලක්කාරයක් ඇති වෙනවා. අතර වටේම දෙලේ තියෙන සිදුවිලි දෙකක් තියෙනවා භාවනා කරනවා කියන්නේ තමන්ට අරමුණ අරමුණ හැදෙන්න තියෙනවා. උත්තරම බහැලා තියෙනවා නමුත් බුදුමහාගාර දෙයට මේ සිතිවිලි ධාරාව කඩේ ගැටෙන්න ඒක ගැන හරි මේ සතුටක් හිමස සුඛයක් තමයි ඔය කියන්නේ කියලා. කියලා ගන්න තියෙනවා. ඒක දෙපැත්තක් තියෙනවා කපන්න බැරි අත ඉමිනවා කියලා ඡට ඡටගතියක් තියෙනවා. කපන්න බැරි අත ඉමිනවා කියන එක දන්නවනේ. ඒක හිතුවට කියන ඵලයන් ඵලයන් ඵලයන් ඵලකල යන්නේ තේචා ගාලල්ලා ඉතින් ඔය ඉල්ලගෙන දර පරාජිතයි. ඒකට ඡටගතියකුත් තියෙනවා. ඉස්සලා ඉස්සලා අපි එහෙම තමයි මේක අල්ලන්නේ. අල්ලුවට පස්සේ තියෙනවා හිතවිලි එනකොටම හිතවිලි කියන්නේ ඉතින් මගේට මට යුද්ධ ප්‍රකාශ කරන්න එන එකක් නේ. හිතවිලි කියන්නේ ආනපනේ කඩන එකක් නේ. දැන් හිතවිලි එනකොටම මම දිහා මේක දිහා හතුරෙක් ස්වරූපයෙන් බලන්නේ. හිතවිලි නැත්නම් මේක කරන්න බෑ මේ ගේම. පාරට වාහනයක් දැමුණු පස්සේ වාහන නැතුව පාරක් හම්බ වෙයි කියලා හිතන්න බෑනේ. කොහොමඩක්වත් වාහනේ පාර තියෙනවනේ. අපි වාහන වැඩි වෙලාවට දාන්නේ නැහැ. ට්‍රැෆික් කඩියරට දාන්නේ හදිසි අනතුරු මිසක්. ගියාට පස්සේ වාහන හම්බුනාම ඒකට ද්වේෂ කරන අය මෝටර් ඩ්‍රයිවර් කෙනෙක් නේ. මොකද පාර මට නෙවෙයිනේ හදලා තියෙන්නේ. පාරේ අනුගත වාහනේ නැති අනිත් වාහනේ තිබම හප්පගත්තොත් කොහොම කරුවත් අනතුරු නොවැළක්වීමේ වැරදට ගෙවන්න මේ පාය. කාගේ වැරද්ද වුණත් හප්පුවට පස්සේ ආණ්ඩුව ටැක්ස් කරනවා. ඒසාව ගන්නදිට ඌ වැරද්දුවත් හප්පගත් නැතුව ෂේප් කරනකොට කුණු හරපෙන් බෑන වෙනම දෙයක්. පැත්තකින් දාගෙන යන්න ඉගෙන ගන්න එපා. ගියාට පස්සේ තේරෙනවා සෙනඟ නැති වාහනයක ඩ්‍රයිවිං කරනවට වැඩිය දක්ෂකමක් සෙනඟ ඉන්න තැනක ඩ්‍රයිවිං කරන එක. හප්ප ගන්න නැතුව. දැන් ඒක නෙමෙයි පුරුදු වෙන්නේ. එහෙන් හිතවිලි තියෙනවා මෙහෙන් ශබ්ද තියෙනවා මෙහෙන් වේදනා තියෙනවා ඒත් කොහොම හරි ආනපනේ රෝල පොරල පෙරලා. පෙරලලා පෙරලා ගියට පස්සේ අන්තිමට ආනපනේ තෙදවත් වෙනවා. ඒක ගෙවෙද්දිත්, ඡය වෙද්දිත්, වැය වෙද්දිත් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මේ කරදර ඇවිල්ලා තියෙන්නේ මට කරදර කරන්න නෙවෙයි මේ පාරේ යන මගීන්. පෙඩස්ට්‍රියන්ස්ලා. පදිකයෝ. ඉතින් මං උණ්ඩ වෛර ප්‍රකාශ කරපුවම මල මොගුල එතන නතර වෙන්න බෑ මං. ඉනේන මිනිහට වයිට් ප්‍රකාශ කරලා එතන යුද්ධ කරන්න කිව්වොත් මම එතන නතර වෙනවා. නේම නෙවෙයි ගෙවෙන ගේමේ. යන ගමනේ එතන මිනිහෙක් හිටව මට ගහන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මම නතර වුණොත් ඌ අතුරෙක් වෙනවා. ඒක හිතවිල්ලක් චේතනාවක් ඇතුව න්‍යාය පත්‍රකට එනේ වනෙවි. එයාට න්‍යාය පත්‍රය දෙන්නේ වෛරය හරහා මම තමයි. ඒවා ගැටා ගත්තොත්. ගණන් ගන්න දිනොත් ඒ ආපු එකකින් මැනවා. ඔය හැම ලෙඩක්ම එච්චරයි. අපකරා වැමිනේ හැම ලෙඩක්ම දුක මනුස්සකම පෙන්වන්න එනවා. අපි එන්නකොටම මේකට බය වෙලා දඟලන පටන් අරගත්තොත් ඇඟ ඊයා සමාන දුර්වල වෙලා වැල් ගැඩවිල්ලේ ගැරන්ඩියාවක් බවට පත් වෙනවා. ඒ වුණා ලෙඩේට එන්නන්නේ මොකද්ද මට කියලා දෙන්නේ? හරි. ඔබ පිට හොඳ නෑ. හරි. බේසිම වාපෙච්ච නැතු බෑනේ කරන්නේ. පිට පොඩ වැඩි. හරි. මං අඩු කරගන්නවා. නෑ අඩුයි වැඩි කරගන්න. හරි. මං වැඩි කරගන්නවා. ඉ වෙන මොනව කරන්නේ? රෝගෙට වෛර කළා වැඩක් නෑ. අඩු ගන්න. යා පෙන්නන්න හදන්නේ වාතේ වැඩි. පිට වැඩි. අයිති ඒක අල්ලන්නේ නැතුව මේ රෝග ලක්ෂණ නිරීක්ෂණ කරනකොට මොකද වෙන්නේ? ඒ හිතේලි බව නම් ඒ විතක්ක චරිතයක් කියලා වෙන්නන්න දෙන්නේ. ඒකාන්තර ගන්න නැතුව හිතේලි නතර කර බෑ. එන්නයි. සතුට වෙන්න නැත්තේ. කනගාට වෙන්න නැත්තේ. හැබැයි රෝල පෙරලෙන එක නතර කරන්න නැත්තේ. ආනාපානෙත් එක්ක ඉන්නේ. එතකොට කරදර මැද රෝලේ පෙරලෙන එක නිගාම් කාපට් පාරේ රෝදි පෙරලන වැඩිය. ජලියක් තියෙනවනේ වංගු වංගු ගලන කොටයි ගංගක ලස්සන සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන කියලා බස් එක පිටිපස්සේ කියලා තිබ්බා. කෙලිම බලනකොට ලස්සනයි අර මෙහෙම කරලා බලනකොට ලස්සනයි. ඉතින් නිකමට හිතන්න ඉස්සරහන එකට තරයෙන් සයිඩ් කණ්ණාඩිය බලනකොට මූණ කොහොමද කියලා. නැත්නම් ඉතින් බස් එකේ යන්නේ නැහැ. පිටිපස්සෙන් එක පිටිපස්සෙන් සයිඩ් එකෙන් බලන්නේ අනේ මෙයාට වෙච්චර පාරදී යන්නේ නැහැ. ඒකට හරි ලස්සනයි. ඔයාට ඉස්සර කණ්ණාඩි මෙයාට වෙනවා පිටිපස්සේ කරන බලන හැටි. ඒකට ගාලා දෙනවා ගංගක ලස්සට අංගු අංගු තියෙන කොටයි ඔයත් මට ලස්සට වෙන්නේ සයිඩ් එකෙන් බලන කොටයි කියලා දීලා තියෙනවා ජීවිතෙත් එච්චරම නෑ ඔබ එකක්වත් නැත්නම් නිවනක් ඕනේ නෑ ඔබ තියෙද්දිත් ප්‍රතිපෝමෝදේ පහල කරගන්න එකයි නිවන කියන්නේ ඒකට බුදුහාමන්ට දක්ෂණ කවුරක් හරි අනිත ඔක්කොම බොරු කොට පෙරක දුරු ඔක්කොම කර දෙඤ්ඤම් කර දෙඤ්ඤම් කියලා ගන්න කඩා ගන්න හදලා මිසක් ආ විසුවායකට ඔය ඔක්කොටම උත්තරේ උඹ ළඟ තියෙනවා ටික ටික ක්‍රියාවත් කරපුවා. ටික ටික ක්‍රියාවත් කරපුවා. ඒකට කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට ගන්න. ඒක ලංකාවේ මිනිස්සුන්ට කියනකොට තේරෙනවා. පිට කෙනෙකුට තේරෙන්නේ නැහැ. නොසැලෙන ශක්තිය. නොසැලෙන ශක්තියට ප්‍රධාන ප්‍රශ්න පත්‍රය. අභියෝග ටිකේ ඉන්නේ දුක හරහා. ඊකට කඩන්න මිනිහා ගැරඩික්. ඊට කඩන්න එක ගැරන්ඩියාවක්. කොඳු ඇටපල නැති එකෙක්. ඉතින් උන්නත් ලෝකේ තියෙන්න ඕනේ. ඒක වෛර කරන්න නරකයි. අපෙත් සමහර වෙලාවල් අපි එහෙම වෙනවා. නමුත් පුළුවන් තරම් බලන්න බුදුහාමුදුරට මිත්‍රවත සම්පෝධන කරන්න. සපත්තවත සම්පාදනය කරන්නේ නැතුව බුදුහාමුදුරට නියෝජනය කරන්න බෑ බොරු කියලා. ප්‍රශ්නේ පැනලා ගිහිල්ලා. මේකයි බුදුබණ කියන්නේ නැන්නත් බෑ. ඒකට බුදුහාමුදුරට හතුරු වෙනවා. මොන දීපා. මේකයි බුදුබණ කියනකොට අපේ අතින් බණක් කියවෙනවා. මොනවාද? 30 දෙපරයක් කියන්නේ ඒකත් අන්තරයක් නැහැ. සත්‍යතාව සූත්‍රයේ දේශනා කළ සර්වඥාති දේශනා කරන කටපාඩම් දුක්ඛේ නිවියත් මෙතව භාවනා කරන කෙනෙක් භාවනා කරන කටපාඩම් දුක්ඛේ සම්පූර්ණ දේශනා කරන සර්වඥාති අය ඔය මුළු කතාවල තියෙන කවුරුනේ කියන මේක භාවිත කරුවොත් මෙන්න මෙච්චර කාලෙකින් මේ භාවිත කරන්න පුළුවන් තේතුගේ කාට විතරයි අනිත මගේ දෙහැලෙනවනේ මේ තරහා එනකොට කේ ඌ නතර වෙනවා අරුව ආසාවෙකට නතර වෙනවා අරුව නිදිමතයි කියන දේ ඌට කොහෙද ඉබ්බයි රන් ඉබ්බයි මේ හාවයි දෙන ගේමේදී හාවට නිින්ද ගියාට පස්සේ ගේම පරාදයි. ඉබ්බ දිනනවා. ඌ ඉබ්බ දිගටම අදිනවා. ඌ දිනනවා. හාවට නිින්ද ගිහිලා. හාව ත්‍රි හේතුක ප්‍රතිසන්දේ දි හේතුකයි. ඉබ්බ ත්‍රි හේතුකයි. ඌ දිනලා. ඌ දිනනකොට යහවට මතක් කරනවා මොකද හේතුකයි කියලා මොකද නිින්ද ගිහිලා. අපි ඔක්කොම බලන්නේ වැඩක් නොකරන කාරණා. මොනවාරි වෙච්චාම කුසිත කස්තු අටක් ඉදිරියට දාගෙන වැඩේ නොකරන්න බලනවා. දැන් දේ වැඩි. දැන් වෙලා කියලා වැඩි. දැන් බඩගිනි. දැන් බඩ පිරিলা. දැන් හරි සීතලයි. දැන් හරි උෂ්ණයි. දැන් ගමන ගිය ගමන් දැන් ගමන ගිහලා ආපු ගමන් අටමදි ඔකට. ඔය අරික් කාලක් නැති වෙලාවක් තියෙන බෑන දවසේ කොයි වෙලාවක බලන්න අරික් කාලක් නැති වෙලාවක් තියෙනවද කියලා හැම වෙලාවෙම වැඩ නොකරන හේතු කතා කරන එක බුබ්බඩයා කම්මැලියා කම්මැනි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ කියලා තියෙනත් ඔබට නෑ වෙන තරමක්. පුළුවන් තරම් ඉන්නකම් ව්‍යායාම කරපල්ලා. තපස වඩපල්ලා. භාවනා කරපල්ලා. භාවනා කරන්න බැරි මේ ගෑනු වෙච්ච නිසා, පැවිදි වෙච්ච නැති නිසා, ආරණ්‍යක නැති නිසා කියනවනම් උඩ කටු සැමිතියෙන් තලන්න ඕනේ. කසෙන් ගහන්න ඕනේ. මුහු බුදුහාම බ්‍රහ්මණ සපත්ත වත පුරණ જાතිය. සපත්තු වත නෙවෙයි, සපත්ත වත. මිත්‍රවත පුරුණා නම් උදේ හිටියත් පිළේ හිටියත් සතිය සම්පජන්යෙන් ගත කරනකොට ප්‍රීති ප්‍රමෝදේ කනගාව. කේතන කරන කරට මම මේකට මට පිටින් මම කියන්නේ ඇත්තම අය මේ සති සම්පජන්ය කියන එක එහෙම තමයි මේ සති සම්පජන්ය කියන එකේදී මිනිස්සු මුදිනේ අපිට අතුම තේරුම්ගන්නේ නැහැ මේක මේ පැවිෂයකට පොඩි කාලේ කරනවා කියලා කියන්නේ අපි කියන්නේ මේක පරිණතය කරනවා ඊට පස්සේ හොඳට සක්මනක් ඇවිල්ලා හරියන්ගේ කකුල ඔල්ලලා කියනවා සතිය ගන්නවා කියලා. මං ස්වාමීන් වහන්සේ කකුල දිග ඇරියා. මගේ සතිය කැඩිලාද කියලා බරපතල ප්‍රශ්නයක්. කකුල හෙල්ලුවෙත් ඒ අකමයි. ඉතින් ඒ කරලා දෙයක් කරලා ඊට පස්සේ ආන ස්වාමීන් වහන්සේ මම ආහනපාන කරනවා ඒ කකුල හෙල්ලුවා. මගේ සතිය කැඩුණා. යාළුවෙක් අතර මිනිහ මිනිහ කියන්නේ ඕනේ ආ කැඩිලා නෑ. මුකෙන් බලලා කියන්නේ. ඒ මොකද එයාට තියෙන්නේ අර මේ කල කකුල කියන්නේ සතිය. කකුල හෙල්ලුණොත් සතිය හෙල්ලෙනවා. කකුල ගන්නවා සතිය කැඩෙනවා. <laughs> ඒ තරම් මේ කයට සම්බන්ධ කරලා ආත්මයක් කරගෙන සතියත් මේක හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව තියාගෙන එක තමයි කියලා. ළඟාට <laughs> ඒ ප්‍රශ්න කියනකොට මට hina යනවා. හැබැයි hina වෙන්න දෙයක් නැහැ. ඉතින් මමත් දන්නවා මේට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා සතිය ඉගෙන ගන්න කාලේ ඒ සතියට වෙනමම හුලං වැදෙනති කුටීරයක් හදලා දීලා ඒකේ තමයි සතිය තැම්පත් කරන්නේ. හුලං වැදුනොත් කැස්සක් පිස්සක් ගියොත් ඉවරයි. සතිය ගැටා. දැන් තමයි කියන්න තියෙන්නේ ගැස්සට එක පිටාර කියන පුඩුවන් නම් මගේ සතිය කඩපන්. ඕනේ කැස්සක් වරෙන් ඕනේ කිපිස්සක් කරෙන් ඕනේ දෙඩක් කරෙන් කියන පුළුවන් නම් කඩපන් සතිය. ඒ නිය එළියට දාලා කියනවා ඕන තැනක බලපදයි කියලා. එතකොට තමයි කැස්ස කිම්බිස්ස නිකම්ම හේ බාල යනවා. සතිය කියන නෑ කොච්චර දේවල් වුණත් මම දන්නවනේ කහින බව දන්නවනේ. ඒ වෙනස සංඥා වෙනසක් විතරයි. සතිය වෙනසක් නෙවෙයි. ඉස්සර බෑ කියපු සංඥාව නැකි නැති සංඥාද හැකි සංඥාවක් වෙනවා. හැකි සංඥාව තියෙන කවට්ටන්න මායයටවත් බෑ. ඌ ගැටෙනා වගේ පේනවා දෙදරත් තුන්තර. ඊට පස්සේ මේ පස්සට බලන ඔන්න කිට. මේ හැකි සංඥාව එනකන් තමයි අපි මේ බය අඩු වෙන්නේ. එතකන් තමයි අපි මේ බාල්දු වෙන්නේ. එතකන් තමයි අපි මේ නොහැකි බවටපත් වෙනා ගැරන්ටි හැවක් බවට කඩවිල්ලෙක් බවටපත් වෙන්නේ නැහැ කියලා බුදුහාන් කියන උඹට හැකි සංඥාට ආශේ පින තියෙනවා. අනුමෝදන් වෙයල්ලා. සමාදන් වෙයල්ලා. එළඹ වාසය කරපල්ලා. එතකොට බල සක්විති රජවරු. නැති සංඥාව තියෙන දක්කන මට මොන ඔටුනු බලන්දවත් ඒක නෑ කැකිල්ල රජිටුත් විතරයි. තීන්දුවක් කරගන්න හැකියාවක් නෑ. දැන් අපි අරගෙන තියෙන විනාඩි 20ක විතර කාලයක් ධර්ම සාකච්ඡාව සඳහා වෙන ප්‍රශ්න නැහැ කියන පදරමින් අපි යනවා ඊතාවදා සාති ගාථා සම්බන්ධ. ඊතාවදා චකම්මි සංගතං පුඤ්ඤ සංකතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. ඊතාවදා චකම්මි සංගතං පුඤ්ඤ සංකතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. ඊතාවදා චකම්මි සංගතං පුඤ්ඤ සංකතං සබ්බේ සත්තානුමෝදන්තු සම්පatti සිද්ධා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මෛත්‍රික චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මෛත්‍රික අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මෛත්‍රිකා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතාරන්තු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතාරන්තු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සමාදමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවතිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපානපත්ත්‍ය සාදු සාදු